සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නු අසද්දෝ ධනාදීන් වදාළ කර්ති යතෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. සාවකී ප්‍රසංසකාන්තාදී අසාස්නික පදාස්තුන් තොරව සාසන පරමාර්ථයෙන් හදාර සද්ධාදී ගුණ සම්පන්න වූ උපත්වට වීර්ය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ විචු විශේෂයෙන්ද සාසන පරමාර්ථයන් වෙත හිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුරුනුරති ආධාරකාරක මණ්ඩලයකින්ද සුසු පරිසරයකින්ද මේ යෝගාශ්‍රම සාස්ත්‍රා සම්පූර්ණ විය යුතුය. සික්ඛාසාචීවෙන් සමානෝ සමසම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහය ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත ભેදෙන්තර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මේ මොග්දාර ව්‍යාපාරට හේතු සම්පන්න භාවයේ කුත්තරින් වැටලක් කරගත යුතුයි. මෙහි කෙරෙන සෑම පරීක්ෂණයක්ම සියුම් ලෙස සම්පූර්ණ ලෙස පැවැත්විය යුත්තේය. ජීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාදික අද පහළ වීමට ඉඩ ඇතිවන හේින්ද ඒනුත් මාත්‍රි වැළෙහි යෑමට කරුණපැන්න හේින්ද සමාන දත් විදිත්‍රිත දෙවිසක් විය යුතුය. ඊපැවිදි කාමිනව තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයෙන් සඳහා භික්ෂුන් යොදා කරන පින්කම් වලට මේ භික්ෂු විද සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපනක මෙන්න බාධක කිසිම පින්කමකට උත්සවාදයකට මේ පිරිස සම්බන්ධ විය යුතුය. නොවිය යුතුය. ආරණ්‍ය ප්‍රතිපත් භික්ෂු ප්‍රතිපත්තේ ධර්ම සෑම අධ්‍යාපනයක්ම දිය යුතු නැහි. යෝගාභ්‍යාසාශ්‍රමයන් හිද යෝගාශ්‍රමයන් හා සමාන ප්‍රවතුන් දුරු කළ යුතුය. නියම කල්යාණ අධ්‍යාශයෙන් උත්තමාර්ථ ලබා ගැනීමට ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවැතුම් දිනු කරමින් කොහොල්කරු වංශික බව චාටුකතාදී සම්පූර්ණ දුරලිය යුතුය. ඒව මේව කොරාජ කුමාර පංච මහානි ප්‍රධානංගයානි. ඉදරාජ කුමාර බික්කු සද්දෝ හෝති සද්ධාහිතාගතස බෝධි ඉති පිච්චෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ය සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධර්ම සාරති සත්තා දේව මනුස්සාර බුද්ධෝ භගවාති අත්තා බාදෝති අපාතං කෝ සම වේපාකිනියා ධාන්‍යා සමන්නාගතෝ හෝති නාටි සීතාය නාචුන්නාය මච්චුනාය ප්‍රදානක්ඛමාය අසතෝ හෝති අමායාවි අතාභූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රක්මචාරිසු ආරද්ධ විදියෝ හෝති අකුසලාන ධම්මාන බහානාය කුසලාන ධම්මාන උපාදාය ධානවා දල්පරක්කමෝ අනිකිත දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤාවතු උද්‍යත්තගාමිනිය පඤ්ඤාය තමන්නාගතෝ අරියායන බීජිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනිය හිමානිකෝ රාජ මහරාජ හිමානිකෝ රාජකුමාර පංච ප්‍රධානංගයන් යන මජ්ක්‍ධිමනිකායේ බෝධිඝාස සූත්‍රයේ වදාළ භාවනා නියෝගී භික්ෂුවගේ භික්ෂුවකට අවශ්‍ය කර්ම පරීක්ෂාකට බලා ඒ සම්පූර්ණ යොදු සහ වැඩි යොදු පබ්බාජෙන්තෝපි හෝ දෙත්වා පබ්බාජේත යයි වදාළෙන් පැවිදි ලබා ගැනීමට පැමිණිය වූවොත් ඕගෙන මනාව දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා ඒ සමත් වූ දසිත සීලයක පිහිටුවා පඬ බලාසික වශයෙන් සුදුස්සනක නවත්වා එතන බණ ධර්මා වත්පිළිවෙත් පුහුණු කරවා පරීක්ෂණයේ සමත් වූවම පැවිදි කළ යුතුය ආන කිරීමට නුසුදුසු ප්‍රෞත්‍ය දෝහාදීන් හෝ පින් ගුණ නැති අනුවන සදහැ නැති කුසීතකම්මාදී අභර්මයෙන් යුක්ත වූ පරණ පළාත පරිදි ඉවත් කර යුතුය. ಜಾති ભેද කුල ભેද ආදී නිසා කුසීත පක්ෂයේ කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමක ඇතිරෙන කුසල් පිළි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වද ආශ්‍රය නොකළ යුතු බව වදාළෙහි කැපකරුකමට හෝ පැවිදිකමට ගන්න ලබන පුද්ගලයන් ඇසුරේ ආරාමික ලජ්ජී පිසිගේ ලජ්ජී ධර්මය මනසී ආයතේ පරීක්ෂාපට භාරගත යුතුය. පිටතින් මේ අභ්‍යාසය ලැබීමට පැමිණෙන හේරල උපසපන් දෙකොටස පිළිබඳවද මනමින් කරන ਵਿਚාරාම සුදුසු භාරකාරාදීන ඇතිවිදි මතුලත් කරගත යුතුය. පිටතින් එන හේරලොන් නැවත පැවිදි කර ගැනීමෙන්ද උපසපන් භික්ෂූන් ධර්මිකාරම උපසම්පදාවෙන්ද යෝගාශ්‍ර මූලස්ථානයේ ප්‍රධාන අනුසාරකමයි පාලනවත් විසින් මතුලත් කරගත යුතුය. නාහං භික්ඛවේ අඤ්ඤායේක ධම්මං පිටමනුපස්සාමි යං ඒවං මාතෝ අනත්ථාය සංවත්තති යතහිදං භික්ඛවේ පාරමිතතාය අදාළෙහි සරණාකේට හේතු පාරමිතාශ්‍රය විසුතු සකුන්මේ බහැර කොට සුද්ධා සුද්ධේ සංවාසං කප්පයවෝ පතිස්සතාය වදාළ ධර්මයේ අනුව ප්‍රමාද ලජ්ජී ධර්මයන් පිහිටා එවන් ලජ්ජීන් සමකම ධර්මාංශ සම්භෝගවලදී යුතුය කලට සුදුසු වර්ගයේ සීකපත මැඩීමට කිසියෝට කිසි දකුණ ලැබෙන පරිදි පංචසතික සාධිකානාවේදී තබාවදාල සංගණ්‍යත්‍ය සීකොට කුඩාමාත් කිසිදු සීකපදයක් නොකඩවා ප්‍රාතිමුක්ත සංවර සීලය රැකිය යුතුය. ඉන්දිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්චිකම් සීලේ දොහමින් අසබලා දැකගෙන කිකිව අණ්ඩංගනාදී ගාතාවලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං පරිපූර්ණතෝ සීලං පරිපූර්ණ යනාදීන් ධර්මයන් සීකොට තේර මජ්ජිම නවක හැම භික්ෂුවම භික්ෂුන්ම කුදුමහත් සියලු වත්පිළිවෙත් හොඳින් දැනගෙන අනත් අනතිමානීව අනලස්ව සම්පූර්ණ කළ යුතුය. ගෝචර අගෝචර ආචාර අනාචාර ප්‍රයතුම්හා කුණාදී වංක ප්‍රතිපදා පිළිවෙත දැක්කන කර්ණ හොඳින් දැනගෙන දලදඬු ගතිය කොහොමවත් නොපුරා සාර්ථදානතෝ උජුකට ගන්න භාවයේ මුතු කළ යුත්තා කම්මැදී බරකීම් ආදී යථා කටයුතු දැන හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකත උපාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි ඒ දැයි යෙදී යුතුය. නිද්දාරාමතා, වස්සාරාමතා, කරදරකනිකාරාමතා ආදී සාස්ත්‍ර පරිහාර කර ධර්මයන්හි නොයේදී විදිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දත කතාවක් තුළින් පමණ ඒ ඒ අවස්ථාන පොළොව කතා පැවැත්වීමේ යෙදී යුතුය. දිනක් පාසා දත ධම්ම සුත්ත, අනුමාන සුත්තගත කර්ම හොඳින් දැන ඔබිනේ නිතර මෙනෙහි කළ යුතුය. පරියාප්තිය වෙන ප්‍රතිපත්ති ප්‍රතිවේද දාසනත්වයේ වළවන හේයි ධර්ම විනය පිළිබඳ උනාදැනීමක් ලැබෙන තුරු පරියාප්ති ධර්මයේ උද්ඝාරයේද ධාරණයේද කළ යුතු ප්‍රතිදායකයන්ගේ පිළිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසේ සලකා අනනුලෝමක දී සංසද්දේ සිද්ධ නොවනසේද කුළු දූෂණාදීට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය මේ කියවල යෙදුනේ යෝගාශ්‍රමික කතාවතේ මුල් භාගයයි.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 දාන සීල් භාවනා වශයෙන් දැක්වෙන කුසල් අතුරින් යමක් කරතොත් දෙම්දෝ නොදෙම්දෝ කෙරෙම්දෝ නොකෙරෙම්දෝයි නොපසුබස නොපසුබස කළ යුතු ඒ කුසලය දැඩි කොටම කරන්නේය යම් හේකින් නීලු මහානදම හෙවත් නොසරුප්ප කෙරෙන මහානකම බොහෝසේ රජස් වගුරු වාද එහි ඉනේ විනය දහමට පිටුපා ගෞරවසරු නැතිව සීමුලාව පැවැත්වෙන මහානකම නොයෙක් ලෙසින් කෙලෙස් රජස් වගුරු වලින් සිත කිලිටි කරන්නේය. දල්හම් පරක්‍රමේ දල්හම් පරක්‍රමේ නම් දැඩි වෙරතිව එවත් කුසල් කිරීමය. කල යුතු කුසලය කෙරෙම් දෝ නොකෙරෙම් දෝ ඊ නොසිතා නොපසුබැස දැඩිසේ කය සිත වෙරවඩා කිරීමය. අප්‍රමාද වගේ තුන්වන ගායේ විවරණේ බලන්න. සිතිලෝ පරිබ්බාජෝ නිහිල්ලෝ මහාන දමය කෙලසුණු කැඩුණු බිඳුණු සිල්ලතුව පැවැත්වෙන මහානකමය. රජං ආකිරතේ නම් රජස් වැගිර වීමය. බොහෝසෙයින් රාග දෝෂ ආදී කෙලෙස් සිය සතන් කිලිටි කිරීමය. වරදවාගත් මහානකම ඔහුව අපායට පමුණුවන බවද නිහිල්ව කරන කුසලය හා කිලිටුවන කිලිටු වත සැකසහිතව පැවැත්වෙන මහානකම මහත්ඵල නොවන බවද නීලෝ පැවිද්ද කෙලෙස් වගුරු වන බවද පවසා මේ 6 7 8 තුල්ගය වදාළ සේක. ඒ නිදානය කියන්නේ එහි නිදානය වරද නිවරදසේ දැක්වීම එක්තරා වහන්දෑන් නමක්. සවැත් නුවර දෙව්රම් විහෙර වැසි පුදුන් වහන්දෑ අතර බොහෝ දින දහම් හදාරති. වත් පිළිවෙත් පුරති. මාර්ග බල පසක් කරනු සඳහා විදසුන් වඩති. ඇතම් කෙනෙක් ඍෂිසේ හැසිරෙති. ඔහු මහානකම ගැන නොසලකති. සිල් පිරීම් වත් වැඩීම්හි නොයැනෙති. සදහැවතුන් විසින් පුදන ලද පසය පිළිගෙන ඍෂිසේ වෙසෙති. නොකටයුතු දෑ කෙරෙති කටයුතු දෑ කිරීමෙහි පසුබට වෙති. වැරදි දිවි පැවැත්මෙහි දොස් නොදක්නා ඒ පුහුදුන් වහන්දෑගෙන් සිදුවෙන දැහැට අකමනය. ඇසුරුණු ඇසුරු කරන අය පවා නොදත්තේ දන්නාක් මෙන්ද වරද දෙයි නිවරද දෙයි මෙන්ද පෙන්වා නමක යවති. එක් දවසක එක්තරා වහන්දෑ නමකගෙන් තනගසක් කැඩිනි. පසුව ඒ නමට ඒ ගැන සැක ඇති විය. අන් පුහුදු නමක් ලං අන් පොහොදුන් නමක් ළඟට ගොස් මෙසේ ඇසේ ඇවත්නි යම් නමකගෙන් තනගසක් කැඩිනි නම් ඒ නමට කුමක් සිදුවේද උන්වහන්සේ ඇවත්නි තනගසක් කැඩීම ගැන ලෝකයාගෙන් වරදක් දොසක් නොලැබේ ඒයින් එහි සුළු වරදකුදු නැතයි පැවසූහ ඒ තනගස කැඩූ නමගේ සැකදුරු කිරීම සඳහා ඒ නම බලා සිටියදීම අසල වැවුන තනපඳුරු වලින් දෙයතින් දෙවිතක් කඩා දැමුහ. උපසපන් උපසපන් නමක් එසේ කිරීමේ වරද දැන සිටි වහන්සේ ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළහ. බුදුරජාණන් වහන්සේ ඒ නම කැඳවා ඒ දොස් දක්වා ගරහා සංවරයේ පිහිටුවා ඒ නිමිති කොට මෙහි දැක් වූ 6 7 8 තුන්ගයි වදාළසේක පසු කලේ වහන්සේ ඊතා සංසුන් පැවතුම් ඇතුව වෙසෙමින් විදුසුන් වඩා රහත් ඵල පැමිණියාහ. හලෝ. සමිඳන්ත සුබෝදේශනා. එසේම වේවා එහෙනවද? සුබෝදේශනක් කියලා කිව්වේ අපි දැන් කට්ටිය පටන් ගන්න කියලා හැදුවේ. ওই පැත්තට දැන් උදාට නෙවෙන්නේ නේද? ඔහෙට දැන් හැන්දාවනේ නේද? තව 12යි. ආයෙක තමයි එතකොට හැන්දා අපි පවත්තනා කරන්නේ නැහැ සුබ සන්දාවක් වේවා කියලා. එතකොට මේ අපි දැන් පටන් ගත්තා විතරයි ගාථාව සත්‍යයනා කරා විතරයි ඒක ගත්තේ නිරේවග්ගේ 8 වෙනි ගාථාව ඒ 6 7 8 තුනටම එකම නිදාන කතාවක් තියෙන නැත්නම් ගාථා තුනම එකම සංසිද්ධියකදී දේශනා කරලා තියෙන්නේ ඉතින් මේ ඔය චිත්තානන්ද මහත්තයාණන් ඉඳලා එනකොට මේ පොත ගෙනාවයි කිව්වා විස්තර අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපි පිටු අංකය කියන්න 604 604 වෙනි පිටුව ඒ නිසා අපි නැවත ගාතාවට යන්න අවශ්‍ය නැද්ද යන්න ඕනේද? නෑ නේද සල්ලා. ගාතාව අපි රෙකෝඩ් කරනවා නම් ගාතාව කියනවා. ආ එහෙනම් නැවතත් අපි ගාතාවට අහුම්කම් දෙමු. නිරේ වර්ග 22 වෙනි නිරේ වර්ගය එයි 8 වෙනි ගාතාව කුසල් නොපසුබටව කටයුතු එක්තරා වහන්දෑ නමක් අරබ සවත් නුවර දෙවුරම කෛරාචේ කෛරාතේ තං දල්හමේ තං පරක්කමේ සිතිලෝහි පරිබ්බායෝ භීයෝ ආකිරතේ රජං අන්වය චේ කෛරා කෛරා තේතං කෛරාත ඒතං ඒතං කෛරාත දල්හ වේතං දල්හං ඒතං ඒතං දල්හං පරක්කමේ හි සිතිලෝ පරිබ්බාජෝ බීයෝ රජං ආකිරතේ වාචය කුසලය නොපසුබතව දැඩි වෙරතිව කටයුතු ලිහිල් වූ පැවිද්ද සිය සතන් කිරිති කෙරේ එයි අර්ථ ඉදින් යම් කිසි කෙනෙක් කුසලයක් කරන්නේ නම් ඒ කුසලය මනාකොටම කරන්නේය දන්සිල් භාවනා වශයෙන් දැක්වෙන කුසල් අතුරින් යමක් කරතොත් දෙම්දෝ නොදෙම්දෝ කෙරෙම්දෝ නොකෙරෙම්දෝ ඊ නොපසුබැස කළ යුතු ඒ කුසලය දැඩිකොටම කරන්නේය යම් හේකින් ලීල් වූ මහානදම හෙවත් නොසරුප්ප කෙරෙන මහානකම බොහෝසේ රජස් වගුරු වාද ඒහිනි විනය දහමට පිටුපා ගරුසරු නැතිව සිහි මුලාව පැවැත්වෙන මහානකම නොඑක් ලෙසින් කෙලෙස් රජස් වගුරුවමින් සිත කිරිති කරන්නේය දල්හං පරක්කමේ නම් දැඩි වෙරටිව කුසල් කිරීමය කල යුතු කුසලය කෙරෙම් දෝ නොකෙරෙම් දෝ ඊ නොසිතා නොපසුබැස දැඩිසේ කයසිත වෙද වඩා කිරීමය අප්පමාදවක තුන්වන ගයේ විවරණය බලන්න සිතිලෝ පරිබ්බාජෝ නීලෝ මහාන දමය නීලෝ මහාන දම නම් කෙලෙසුණු කැඩුණු බිඳුණු සිල් ඇතිව පැවැත්වෙන මහානකමය. රජං ආකිරතේ නම් රජස් වැගිර වීමය. ගෝසෙයින් රාග දෝෂ ආදී කෙලෙස් සිය සතන් කිලිටි කිරීමය. වර්ධවාගත් මහානකම ඔහුව අපායට පමුණුවන බවද දීල්ව කරන ලද කුසලය හා කිලිටුවත සැකසහිතව පැවැත්වෙන මහානකම මහත්ඵල නොවන බවද ලිහිල් වූ පැවිද්ද කෙලෙස් වගුරුවන බවද පවසා මේ 6 7 8 තුන්ගය වදාළසේක. එයි නිදානය දැන් අපි ওই තිස්සලා එකේ නිදාන කතාව මතු කරගත්තා. මේකේ තියෙන අර ගිය පාරයි ඊට ඉස්සලා සැරේ ගත්ත ඒ කතා ශරීරෙමයි ඒක දිගටම ඉස්සරහට ගෙනියන ගතියක් තියෙන්නේ මේක මේ ඇතරම දැනට භාවනාවක් හෝ මහානකමක් හෝ වෘත්තීයමේ ශිල්පයක් පුහුණුවක් ලැබපු කෙනාට ඒ ශිල්පයට කරන ගෞරවයක්, මහානකමට ගෞරවයක්, එතන කරන භාවනාවට තමන් කරන ගෞරවයක් වශයෙන් දෙවෙනි මට්ටමක තණ්හාහයක් බැඳීමක් එහෙම නැත්නම් කියනනම් අමතර ශක්තියක් ප්‍රතිශක්තියක් ඇති කර දීම සඳහා මේ දෙන විශේෂ මේ ධර්ම කොටසක් වගේ වෙන්න තියෙන්නේ ආදුනිකයා මහානකමට ආදුනිකයා භාවනාවට ආදුනිකයා ශිල්පයකට ආධුනිකය හරියට වැරදි කරනවා. ඒ පුද්ගලයාට ඒක නිසා ඒකට දෝෂයක් නැහැ. මොකද ඒ ආධුනික අවස්ථාවේ සබකෝල ගති තියෙනවා, නොදන්න පැති තියෙනවා, ගුරු බැල්ම තියෙනවා. ආධුනික කියන නම තියෙන නිසා වැරදි රාශියක් සිද්ධ වෙනවා. එතකොට අර පොඩි දරුවෙක් උරතල් කරන වයස වගේ ඔක්කොම මේ ශිල්පයට උරතලයක්, මහානකමට උරතලයක්, භාවනාවට උරතලයක් වශයෙන් තමයි පේන්නේ. ඒකට ඕන කෙනෙක් අනුකම්පත් කරනවා කර්මයෙන් වුණත් එච්චරම තද බල බලපෑමක් වෙන්නේ හිත මේ වෙලාවේ පවතින தත්ත්වය යටතේදී. නමුත් යම් වෙලාවක අපි යම් ශිල්පයක හෝ නැත්නම් පැවිද්දේ හෝ භාවනාවේ හෝ ඒකේ බැහැගෙන කරන්න හදනකොට ප්‍රතිපදාවක් තියෙන ඕනම දෙයක ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව මේ නිකන් ඔය ඉන්නවට මේ බහනකම් කරනවා. ඔය නිකන් ඉන්නවට part time job එකක් විදිහට භාවනා කරනවා. එහෙම නැත්නම් ওই ශිල්පේ තියෙනවට ලාභයට හම්බ වෙනවට ආණ්ඩුවේ නිකන් උගන්වනවට ඉගෙන ගන්නවා කියලා එහෙම කරන්න බෑ. ඒකෙදි මේ කියන්නේ දැලිපිය වමතින් අල්ලන්න එපයි කියන්නේ. මහානකම වමතින් අල්ලන්න එපා. අල්ලනෝ නම් දෝතිම්ම අල්ලන්න. මේ මොකද මේක සෙල්ලම් කරන දෙයක් නෙමෙයි. භාවනාවත් එහෙමයි මහානකමත් එහෙමයි නව තාක්ෂණයේ ශිල්පත් එහෙමයි ඔය බොහොම සරජාති බෙහෙතුත් එහෙමයි. ඒ ආවට ගියාට මාත්‍රාව දන්නතෝ පාවිච්චි කරුවොත් ඒ දොස්තර මහත්තයාගේ බෙහෙතේ නම්බු අඩු වෙනවා ලෙඩේ තනිප වෙන්නේ නැතුව යනවා ශිල්පෙට බයින. ආන් ඒ නිසා එතෙන්ද යනකොට මේ ශිල්පෙට සලකන ගතියක් තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒ පුද්ගලයාට ශිල්පේ හරියන්නේ නැහැ. ඉතින් ඒක භාවනාවේදී බොහොම ලස්සනට පෙන්ලා දෙන්න පුළුවන් අර මුල් ගාතාවේ සඳහන් විදිහට මුල් ගාතාව කියන්නේ කුසතනයක් වැරදියට ඇල්ලුවොත් ඒක ඒකාන්තයෙන්ම මේ අත කපලා දානවා කියලා. වැරදියට ඇල්ලුවොත් ඒක අත කපනවා කියලා. මම හිතන්නේ ඇහෙනවා කියලා ඒ පැත්තට හොඳට. ඇහෙනවා ක්ලයිනන්තේ. එවන හොඳට අහගෙන ඉන්න ඕනේ. මේ අත ඒ අත කපන්නේ කෙලෙසේ වර්ධව ගත්තොත් කෙලස් වගුරුවනවා. කෙලෙසේ වර්ධවල ඇල්ලුවොත් නැත්නම් කෙලෙසේ කෙලෙසේ කියන්නේ වර්ධවල අල්ලන එකම තමයි. වර්ධවල ඇල්ලුවොත් අත කපනාගේ හරි පැත්තට ගෙවුවොත් බොහොම ඉක්මනට නිවන් දකින්න පුළුවන් බවටත් බුදුරජාණන් වහන්සේ දීලා තියෙන ওই වගේම අත කැපෙන මේ උදාහරණයක්. දැන් මෙතන කියන්නේ කුසතන එහෙම නැත්නම් ඔය මාන වගේ දෙයක් අදලා අල්ලනකොට අත ලෙස්සුවොත් දලිපීට වගේ අත කැපෙනවා. ඒ වගේම දරුවත්හන්සේ සතිය ගැන දේශනා කරලා තියෙනවා අප්‍රමාදය ගැන යවසූක කියන නම. නැත්තම් අපි සිංහලෙන් කියන්නේ වීනණ්ඩුව කියලා. ඔය කළු හීනටි වගේ පරණ වීවල වියට යග තියෙනවා ඉදි කට්ටක් වගේ පුංචි නණ්ඩුවක්. ඒක බොහොම ජයට තියෙනවා යව කරලේ. ඒක තමයි FAO කේ ලාංඡනයට අරගෙන තියෙන්නේ යව දහන්‍ය කරලක්. ඒක හැම යව ඇටයකටම විටිපස්සේ නණ්ඩුවක් තියෙනවා. ඒක පෑගුවාට පස්සේ අර ගව කුරේට හරි ටැක්රේට හරි උගාකේ නඬුව කඩලා යනවා. මොකද ඒක ආරෙම භංගුර දෙයක් කැඩලා යනවා. නමුත් සමහර ඇටවල නඬුව ඉතුරු වෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් කොළපාගම වගේ වෙලාවට අර කළු ඉනතේ අවුරක් අරගෙන අතට අරගෙන මිරිකුවොත් සමහර විටෙත එක නඬුවක් හරියටම අහුවෙලා සිවියත් විදගෙන, හමත් විදගෙන, මසත් විදගෙන ගිහිල්ලා ලේනහර කපාගෙන ඇටේටම වලිනවා. වීනන්දුව කියලා කියන්නේ බොහොම මෙලෙක් දෙයක්, භංගුර දෙයක් හරහට ඇල්ලුවොත් තුක්කාල කඩලා යනවා. නමුත් හරියට බල රේඛාවට අහුවෙන්න වැදුනොත් වීනන්දුව ඍජු වුණොත් කෙලිම කපාගෙන බහිනවා CBI, හමයි, මසයි, ලේයි, ඇතයි, ඇතමිදුලුයි. ඒ තරම්ම එල්ල වුණාට පස්සේ බලවත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිය යවසූකයක් වාගේ. වීනන්දුවක් වාගේ. හරි පැත්තට ධර්මයේ ඇල්ලුවොත් ඒ කොච්චර පස්සේ පමා වෙලා පටන් අරගත්තත් කොච්චර කෙලෙස් සහිත තැනක ඉඳලා පටන් අරගත්තත් බොහොම ශීඝ්‍රයෙන් ගැඹුරු ධර්මවලට යන්නත් පුළුවන්. ඒ හොඳ පැත්ත. ඒ සතිය ප්‍රමා ප්‍රමාදේ. ඒ වගේම ප්‍රමාද වෙලා වැනි වැනි දෙතාවර කර කර නතව නටවා පුරතල් කර කර බණ භාවනා කරන්න ගත්තොත් අන්නර මේ ඊතන ගහ වැඩියට ඇල්ලු වගේ අර තිබුණ එකක් නැතුව අත කපා ගන්න පුළුවන්. ඉතින් මේ දෙක අතර තමයි ශිල්පේ පිහිටන්නේ. වැඩ කාර්යයට බොරු බෑ. බුරු කාර්යයට වැඩ බෑ කියලා කියන්නේ ඕන උතන. වැඩේ කරනවා නම් වැඩේට සරකලා පටන් ගන්නවා. අපේ සිංහලෙන් කියන්නේ ගසක කැපුම ගස මූල පෑදුමින් දැනේ. හානා හිය පානා අඬ හැරෙන් දැනේ. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. අමුතු බද්දීම අතැල්ලුමින් දැනේ කියලා පරණ සිංහලයේ කවියක් තිබුණා. ඒ නිසා හැමෝටම හැමදේම බෑ. කරන දෙයට සකස් කරලා ගෞරවය පිහිටලා වැඩ කරනකොට ශිල්පේ පිහිටනවා. ඒකට අපි කියන්නේ ධර්ම ගෞරවය කියලා. ඉතින් හුඟවදෙක් එතන මේ ධර්ම ගෞරවය කියලා කියන්නේ මේ අනුන්ට යටත් වීමක්, බාල්ද වීමක්, නෝන්ජල් වීමක්, එහෙම නැත්නම් බය අදුකමක් කියලා. ඒ කියන්නේ හුඟක් වෙලාවට අර නිත්‍ය සංඥාවේ, සුඛ සංඥාවේ, සුභ සංඥාවේ ඉන්නකොට කුමාර සපානුව හැදිච්ච කෙනාට ඉතින් කොද්දේ අමාරු හැදෙනවා නිතර වඳිනකොට. නමුත් ධර්මයේ එහෙම එකක් නැහැ ධර්මයේ කියලා තියෙන පුළුවන් තරම් නිර්හංකාරව අංකඩිච්ච ගොනෙක් වාගේ කබලක් අතර යන හිඟා යන හිඟා කරන වසල දරුවෙක් වාගේ නිර්හංකාරව කටයුතු කරනවා නම් ධර්මයේ විශාල ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ දෙක අතර මැද ගාථා තුනේ පෙරලිය තමයි තුන්වෙනි ගාථාව පෙන්වන්නේ. මහානකම ගත්තනම් ඒ දැනගෙන ගණ්ඩ සක්විති රජ කෙනෙකුගේ ඔටුන්නේ තියෙන මිනි කොටල වගේ ඒක රකින්න ඕනේ. වසලයන් විසින් හදාගත්ත බලු මස්සලියක් වගේ කරගත්තොත් අපේ ගල්දුවේ පඬිස්සංශ කිව්වා වගේ වසලයක් වෙනවා මහානකම් කරන්න කියලා. එනිසා මහානකම හරියට අරගෙන ඒක ශක්විති රජුරුවන්ගේ ශක්විති රජකෝටුන්නේ මිනි කොණ්ඩල වගේ රැක්කොත් ශක්විති රජ වෙනවා. ආනේ නිසා භාවනාවට බහින කොට මහානකම වගේම ඒක කරන්න ඕන නමුත් ඕනම ශිල්පයක් කරන කෙනෙකුුණත් ඒක දන්නවා. ආනේ ඒකෙදී මුලින් මුලින් ඉන්න කරන සීල අපි කියන සාමාන්‍ය සීලය කියලා ටික කාලයක් අන්නත් කියනවා අදි සීලය කියලා. චිත්ත භාවනාවට වැටි වැටි නීවරණ නැති කරගෙන කරන භාවනාවට චිත්ත භාවනා කියනවා. ඊට පස්සේ නීවරණ පිළිබඳ ලොකු පරිචයක් ඇතුව හරියටම අරමුණට බහ ගන්න පුළුවන් තාලෙන් කරන දෙකට අධිචිත්ත භාවනා කියනවා ප්‍රඥා භාවනාවේදී මේ සමතේද මේ විපස්සනාද මේ මූල කර්මස්ථානේද මේ අරමුණ ඇතුලේද මේ අරමුණ පිටද ආදි වශයෙන් තාම සිටියම දන්නේ නැති කාලේ, පාර දන්නේ නැති කාලේ සාමාන්‍ය ප්‍රඥා භාවනා කියන්නේ. නෝ හොඳට භාවනා කරනකොට මට අද භාවනාවේ නීවරණ වැඩි, මට බාහිර කරදර වැඩි, අරමුණ හොඳට පේනවා. නැත්නම් අරමුණට දැන් හිත බහැලා තියෙන ආදි වශයෙන් ඒ හොඳට ධම්මානුපස්සනා වෙනකොට ඒක අදි ප්‍රඥා භාවනා කියනවා. ආන එතෙන් දෙනකොට දැනගන්න ඕනේ සාසනයෙන් නැත්නම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයෙන් අපිට මේ විදිහේ අනුග්‍රහයක් ලැබෙනවා නම් අපි බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ කෙරෙහි අනුග්‍රහ කරන්නේ නැති වුණොත් අන්න අර ඊතන ගහල්ලෝ වගේ අත කපා ගන්න. ඒ වෙලාවට Taman සම්පූර්ණ සීල සමාධි ප්‍රඥාවට නතු වෙලා කළ හැකි උපරිම කරනවා නම් අවුරුදු 2500ක් පරණ වෙච්ච බුද්ධ දාර්ශනයක් කියලා හිතෙන්නේ නැහැ. පැහැදිලිවම චේතනාරාමයේ බුදුහාමුදුරුත් එක්ක ඉන්නකොට වාගේ ධර්මේ පේන්න පටන් ගන්නවා. අන්න ওই දෙකේ වෙනස දන්නේ නැති අත්ව තමයි ওই নানা ආකාර මතයි මේ බුද්ධ ආගමට ජැක් ගහන්න හදාන්නේ. ඒ අලුත් පන්නර දෙන්න හදාන්නේ. নানা ආකාර විකාර කරන්න හදන්නේ තමා වශයෙන් ප්‍රතිපත්තිමේ වශයෙන් නතු වෙන්න කැමති නැති අතෝ. එහෙම නැත්නම් මේ අනුන්ට බුද්ධ ආගම ඉගෙන ගන්නට කිපුල් කඳුළු හෙල නැත්තෝ. ඔය දෙගොල්ලටම වෙන්නේ අර මෝඩකමට මහානකම අල්ලගත්ත කෙනා වගේ කෙලස් වගුරු වන ගතියක් තමයි තියෙන්නේ. ඒ දවස්වල මට මතකයි මේ ටෙලිවිෂන් එකෙත් වෙන්නවද මට මතක නැහැ රේඩියෝ එකේ හරි තිබුණා මේ කොළඹ නගර සභාවේ තිබුණ කුණු ගෙනියන ලොරි පිළිබඳව අලුත් කරන වෙලාවේ දාපු විහිළු වැඩසටහන පරණ ලොරියේ කුණු පුරවාගෙන යනවා මග දිගට කුණු හලාලා යන. ඉතින් සැමුවෙල් රුජුතු බර්ටි කුණුදලෙන් අහනවා යකෝ මේක කුණු එකතු කරනවද කුණු වපුරනවද කියලා. ඒකට යගෙන ඔන්න පිටිපස්සෙන් එන එක බලන්න ළඟට යනකොට කුණු බාල්දිය අතුරට දාගන්න කිසි කෙනෙක් අත ඔටෝමැටික් සිද්ධ වෙන ඔන්න නගර සභාවේ වැඩ කියලා අර පස්සේ කෙන හොන කුණු හොන හොඳ කුණු වලට තෝරන කරත් දෙපෙන්නවා කරත් කියන්නේ දැන් කියන හොඳම වර්ගයේ ලොරියක් ඉතින් අන්නේ රට ඉස්සර තියෙන කුණු භාගය ඒවා වගේ කුණු එකතු කරන්න කියලා ගියාට කරන්න යانے යන තන කුණු වගුරු ටික ඒ නිසා හොඳට දැනගන්න ඕනේ කෙලස් නැතුව සද්දී සීල සද්ධා විදිය සති සමාධි ප්‍රඥා එකලස් වීකට එනවනම් අය කවදාකවත් එපා ලාමක වැඩකට යන්න හම්බෙච්ච වෙලාවේ වහ වහාම තමන්ගේ භාවනා කෘත්‍ය කරගන්න. දැන් එල්ල වුණා යෝගේ යෙදුණා දැන් මට භාවනා හරියයි කියලා දැනගත්තා නම් කෑම වේලකටවත් වතකටවත් සරුවච්චන් වහන්සේ වැඩියත් නැගිටින්න එපයි කියලා කියනවා. මොකද ඒක තමනෝයි දන්නේ දැන් මට භාවනා හරියයි කියන එක තමනෝයි දන්නේ හරියන්නේ නැති වෙච්චාම කොච්චර කංකරච්චල්ද කියලා. අරගෙන නැති වෙලාවේදී මේ ඉසాత බැඳගෙන අඬන එක නෙවෙයි කාරණාව. මේ වෙලාවේ පුළුවන් තරම් ඉවසිල්ලෙන් කටයුතු කරන්න. හරි ගිය වෙලාවේදී හොඳට දැනගන්න ඕන දැන් හරියට යවසූකේ වාගේ අර වීනන්ඩෝ විද්දගෙන යන වෙලාව වෙන්නේ ගංගා දිග පහලට නෙවෙයි ඉහළට පීනන්න පුළුවන් වෙලාව. ඒ වෙලාවේදී සෑම දෙයක්ම කොටින්ම කියනනම් කාය ජීවිත දෙක নিরপেক্ষව නැත්නම් කාය පිළිබඳව හෝ ජීවිතය පිළිබඳවත් අපේක්ෂාවකින් තොරව ඉන්ද්‍රිය ධර්ම වැඩි පිණිස අනුග්‍රහ කරනවා. ඒකට කියනවා සමතානුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත කියලා. ඒ වෙලාවේදී විවේක අරගෙන එහෙම නැත්නම් ඒ වෙලාවේදී ඕක හැමදාම මට එනවා මට දැන් භාවනා පුළුවන් කියලා සැහැල්ලුවට සලකලා බැරි වෙලාවේ දඟලන්න පටන් අරගත්තොත් ඇත්තටම භාවනා ලෝක தත් අපි වැරදි ආදාසයක් ඉතුරු කරනවා අපෙත් ශරීරේ වැරදියට යොදවලා හරි වෙහෙසකටපත් වෙනවා. ඒක නිසා හරියට පුඤ්ඤා මොකද්ද පරිණිගතකදී තියෙන්නේ? පුඤ්ඤංකේ පළවෙනි වෙදින්නේ කුසෝ යත දුක්ඛ නෑ නෑ පළවෙනි ගාත පදේ මං අදේකේ පළවෙනි ගාත පදේ කෛරාචේ කෛරාචේතං දල්ලමේතං පරක්කමේ ඔව් කෛරාචේ කෛරාචේතං දල්ලමේතං පරක්කමේ කරන වෙලාවේදී හරි ගියා දන්නවනම් දැඩිව අල්ලන්න ඕනේ මොකාද මොකාද බදාගත්තා කවදාකවත් අරින්න හොඳ නෑ ඒ පරියන්කේ සම්පූර්ණ ඉවරණකම් ඉන්න මොනම දෙයකටවත් මට දැන් ගිහිල්ලා ඇවිල්ලා මේක පුළුවන් වෙයි කියලා හිතන්න තරකයි. ඒ මොකද මේ වෙලාව වෙනකොට ඒක පෙළ ගැහිලා තියෙන්නේ. ඉතින් මේ පෙළ ගැහෙන මොකද? පෙළ ගැහිච්චවා දන්නේ කොහොමද? ඊට ඉස්සෙල්ලා කොච්චර දෝ දන්නව අරමුණ මුතුන්පත් වෙන්නේ නැහැ. නීවරණ ඇවිල්ලා නැත්නම් සද්ද එහෙ නැත්නම් හිතවිලි වේදනා මේක පෙළ ගැහෙන්නෙම නැහැ. කොහොම ඉඳලා ඉඳලා ඉඳලා වේද පෙළ ගැහෙන වෙලාව ආවනම් ඉන්නේ ඒක තමයි අසංස්කාරිකව හිත එල්ල වෙන වෙලාව. මේ සත්පුරුෂයා ඒක කවදාකවත් තව දෙයක් එක්ක සංසන්දනය කරන්න හෙට්ටු කරන්න යන්නේ අහුවෙච්ච වෙලාවේ කරගෙන යනවා. එහෙම නොවි නොකරන වෙලාවේ මේ රෑ නිදිමරාන දවස් ගණන් තටමනවා. හරියනේ එන වෙලාවේ නොසලකනවා නම් එයාට මේක ජය ගන්න අමාරුයි. ආන්න ඒ නිසා භාවනාව ප්‍රතිපදාවක් කවදාකවත් එකවරුවේ එක බණකින් සම්පූර්ණ වෙන්නේ නැහැ. අනන්ත අප්‍රමාණ වැඩි කර කර යන්නේ නෝ සර්වඥන්ත මෙතන බින්නන්නේ වැඩි කරාට ඒ වැරදි වලට තමන් ගරු කරනවා නම් හරි ගිය වෙලාවේදී, පේ වෙච්ච වෙලාවේදී, එල්ල වෙච්ච වෙලාවේදී ඒක දිගට කරන්න ඕනේ. ඒක බිස්නස් ලෝකේ ඉතාමත්ම වැදගත් වැදගත්ම නීතිය තමයි සතු වෙලාවේදී රැය දවල් බන්නට බිස්නස් එක කරගන්න ඕනේ. සමහරලාට මේ ඒ ඒ බිස්නස් වලදී සීසන් එක එන්නේ අවුරුද්දකට මාසයක් විතර. ඉතින් ඒ වෙලාවේදී විවේක ගන්න. ඒ වෙලාවේදී මේ නිවාඩු ඉල්ලන්න යන්නේ. ඒ වෙලාවේදී පූර්ණ වැඩ කරන්න. එතකොට තමයි මුළු අවුරුද්ද බිස්නස් එක දුවන්න පුළුවන්. ඒ වගේ තමයි භාවනා කරන හැම කෙනාටම හැම පරියන්කෙම හරියන්නේ නැහැ. භාවනා කමඨාන සුද්ධ කරනකොටවත් වැරදිච්ච පරියන්කයක් කියන්නත් එපා. ඒක ඕනේ නැහැ. එතකොට වෙන්නේ හිත වැටෙන එක. හරි ගිය තමන්ට මේ තාකාල හරි ගිය හොඳම පරියන්කය අරගෙන ඒක තව තවත් හම්බෙච්ච වෙලාවේදී වැඩ ගන්න එක. මේකට කියන්නේ සීගන් සීගන් කියලා කියනවා මේ වැහි වතුරෙන් ගොඩ ගොවිතැන් කරන ගොවියෙක් වැස්ස වෙලාව බලලා වහ වහ තමන්ගේ කුඹුර හා ගන්නවා වගේ මේ වැස්ස නැති වෙලාවේ හාලා වැඩකුත් නැහැ වැස්ස වෙලාවේ බුදියන් ඉඳලා වැඩකුත් නැහැ අන්න ඒක අනිකෝ සෑම ශිල්පයකට වඩා සාසනය උගන්වලා තිනවා ඒක නිසා මේ සාසනයේ මුල් කොටස ඉතාමත්ම අවස්ථාවාදී අනේ අවස්ථාව දන්නේ නැති කෙනා ඉතින් මේකේ අර මෝඩ වඩුවා ආයුධත් එක්ක පොරවදිනවා වගේ හැම තැනම කපා ගන්නවා කොටා ගන්නවා තුවාල කර ගන්නවා තුවාල කරගෙන කියනවා මේ කාලේ නිවන් දකින්න බෑ. මේ කාලේ ධානය වඩන්න බෑ. මේ කාලේ විනය රකින්න බෑ කියලා අර මේ සහැල්ලු කොල්ල සලකනවා. සහැල්ලු කොල්ල සලකුවාට සාසනය සහැල්ලු වෙන්නේ නැහැ. Taman හැල්ලු වෙන එකයි වෙන්නේ. ඉතින් ඒක මේ පැවිද්දේ ඉඳගෙන ආරණ්‍ය වාසී ඉන්න අපට නම් හොඳටම කැපී පේනවා. නමුත් ඒ විතරක් නෙමෙයි සමත විදර්ශනා භාවනාවට ඇත්තටම සසර දුක දැනගෙන කටයුතු කරන ගිහියත්ොත් අද හරියට පොත්පත් පවා ලියන්න පටන් අරන් තියෙනවා මේ ආසියාකරයේ තියෙනා වූ මේ වත්පිළිවෙත් ටික. ඒ ටික නොකර කවදාකවත් භාවනාවේ කෙලවරක් නැතිද බෑ. වත්පිළිවෙත් කියලා කියන්නේ පුරුද්දට හැමදාම කරන දේ ඒක සෑහලුවට කරලා බෑ. මහානකමේ තියෙන සීල සමාධි සෑහලුවට කරලා කාදාවට විපස්සනා කරන්නත් බෑ. ඒ නිසා අපි ඒක හරියට කියනවා නම් මේ කොච්චර දක්ෂ සල්ලි වෛද්‍යවරයෙක් වුණත් මේ ශිල්පේ කොච්චර දක්ෂ වුණත් ඒ වෛද්‍ය වෘත්තිය කරන වෛද්‍ය කරන ශල්‍යයා ගාලේ පිරිසුදු කරන්නේ නැත්තම් ඒකදී හරි භයානක දෙයක් තමයි මේ ඔපරේෂන් එකක් කියන්නේ. ඒ නිසා ඉස්සල්ලාම ශල්‍යයාගාරය පිරිසුදු වෙන්න ඕනේ, උපකරණ පිරිසුදු වෙන්න ඕනේ, උපස්ථායක පිරිසුදු වෙන්න ඕනේ, දොස්තරත් පිරිසුදු වෙන්න ඕනේ, ලෙඩත් පිරිසුදු කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ශිල්පේ වැඩ කරන්නේ. ඉතින් ඕක අද මේ ලෝකෙ හිග්ගම වස්තුව බාටපත් වෙලා තිනවා වැදගත් කළ යුත්ත කිරීම. වේලාව පැමිණිච්චාම කලයුත්ත කිරීම පිළිබඳව අද තියෙන ඊ타මත්ම ලදරු ළමා මුන්පිසෝරි ගතිය. ඒකට හිතනවා එක එක බලපෑම් වලින් තරුණ කමින් මුදලෙන් ඥානියෙන් උපාධියෙන් ඕවා කෙරෙයි කියලා මොනම දෙයක් අත් වෙන්නේ අවස්ථාව ආවයි කියලා දැනගත්තා නම් අපි යටත් වෙන්න ඕනේ. යටත් වෙලා ගත හැකි උපරිම ඵලන නෙලා ගන්න ඕනේ. ඒ නෙලා ගැනීමට නම් හැම වෙලාවෙදීම ශිල්පයට සලකන ගතියක් තියෙනවා. මහානකමට සලකන ගතියක් තියෙනවා. ගමන් කරන භාවනාව නිතිපතා කරන්න ඕන. හැමදාම මේ වෙලාවට මේ වැඩේ කරනවා කියන එක මේ විවත්තය සඳහන් මොනම හේතුවක් නිසාවත් අසනීපයක දිහැර මොනම හේතුවක් නිසාවත් දිනචරියා වෙනස් කරන්න එපා කියලා. වෙනස් කළොත් අනිවාර්යයෙන්ම අන්දමන්ද කරනවා. ඉතින් ඒක නිසා ඒ සත්‍ය පිළිබඳව කියනකොට නම් ඒක ඉතාමත්ම ඍජු හරියට යවසූකයක් වාගේ වීනණ්ඩුවක් වාගේ ඍජු වෙලා බල රේඛාව පිහිටියා නම් ඒක විනිවිද යනවා කාලාන්තරයක් නැතුව. අකාලිකව යනවා. ඒ වෙලාව ක්ෂණ සම්පත්තිය කියලා අපේ ශාසනය හඳුනන්නේ ක්ෂණ සම්පත්තිය හඳුනන්නේ නැත්නම් ඉතින් ඒ බුද්ධලයට මොන සැප දුන්නත් මොන පහසුකම් දුන්නත් ඊවර දෙක තුනක් එක දිගට යන්න හම්බ වෙන්නේ නැහැ. නිසා කනෝ වේමා උපච්චගා කියලා තියෙනවා. අනේ මගේ ක්ෂණේ ඉක්ම නොයාවා කියලා යෝගාචර නිතරම සැලකිලිමත් වෙන්න ඕන හැම වෙලාවෙදීම එළඹ සිටි 100 කියලා කියන්නේ එන්නකොටම පිම්ම බණිටලා ඇත්තෙන්න. දානයක් දෙන කෙනා ගැන කියනකොට කියන්නේ නිතරම සෝදාගත්ත අද්දකින් යුක්තව ඉන්නේ කියලා. පයත පානි. මත ඊගාවට එනකොට සංඝයා වහන්සේ වඩිනකොටම අද්දක හොදන්නවත් පමා වෙන්නේ නැතුව ගත්ත ගමන් මට ඒක දෙන්න. පයත පානි කියන ගතිය තියෙන්න ඕනේ. සීලෙත් එමය, සමාධිත් එමය, ප්‍රත්‍යාවෙත් එමය. අපේ ලොකු ස්වාමීන් වහන්සේ වරකමට මතක් කරා ආයුධයක් තියෙනවා නම් නිතරම ගාලා තියාගෙන ඉන්න කියලා. අදිචිය කෙනෙකුට ගාන්න තියාගෙන ඉන්න එපා. යුද්ධෙට ගිහිල්ලා කඩු ගහන්නත් එපයි කියලා කියනවා. කඩුව ගාගෙන තියෙනවනේ යුද්ධ එනකොට අන්න ඒ වගේ ඊ타ත්ම අවස්ථාව ක්ෂණය පිළිපන්දව දේශනා වෙච්ච හොඳ ගාතාවක් මේක ඒක නිසා මේ මම දැන් වෙලා අරගෙන තියෙන සාමාන්‍ය පැය විනාඩි 20ක් 30ක් විතර මේක පිළිබඳ පොඩි මේ සමාලෝචනයක් කරන්න මම ඉතින් මෙතනින් නතර වෙනවා අපේ මේ පැත්තෙත් මේ පැත්තෙත් සාකච්ඡාවට සම්බන්ධ වෙන අයගේ අදහස් සහ ප්‍රශ්න වලට ඉඩ තියලා. ඒ නිසා එහෙන් හරි මෙහෙන් හරි කිය යුතු කළ යුතු ප්‍රශ්න තියෙනවනම් මතු කරන්න කියලා මම සාදරව ඉල්ලා හිටිනවා. අවසරයි සංගාරේ පොහුව අවස්ථාවකින් භාවනා කරන අවස්ථාවවලදී තමන් බතක් පිළිවෙතක් වගේ දෙයක් දිගටම කරගෙන යන අවස්ථාවකදී සමායක අන්තිම මොහොතේන එකම නිවර්ණයේ සම්හත්යේ වත පිළිවෙත වෙන්න පුළුවන්. මොකද අවසානයේ එතෙන්ට මොහොතක අපි ළඟා වෙනකොටම අවසාන නිවර්ණයේ කියන සමායකේ වත මතක් වෙනවා. එතකොට මේක කළ යුතුම මතක් කියලා හිතෙනවා. එතකොට ඒක පස්සේ ඉතින් පස්සේ අපිට ඇත්තෙන් මේ වෙලාවේ මේක තමයි ඉවරනේ වෙන්නේ. ඒ කියන්නේ වත පිළිබඳ යටේ ඉවරනේ වෙනවා. ඒක සමහර විට නාගයෙන් ඊට පස්සේ ඉතින් පස්සේ භාවනාව කියන එක එච්චර දුරට ඉතින් යනකොට මොකද කලෙනුත් ඒ වෙලේ නොකරුවොත් මුලදී කලයුතු කොටස කරගෙන යනකොට නොකර කලයුතු දේ ආපහු එතෙන් ආවොත් ඉතින් එහාට කරගෙන යන්න බැරි අවස්ථාවල් අපට මුල අවස්ථාවල අපට ඇතිවලා තියෙනවා ඒ වගේ අවස්ථා බොහෝ අවස්ථාවල තිබෙනවා. ඒකෙන් කියවෙන්නේ සමාලාට වගේ මේ අත්පිළිවෙත් භාවනාවට බාධා වෙනවා කියන වගේ අදහසක්. ඒක සමහර විට මේ දැන් ඒක විවරණයක් කියනවා නේද? ඒක එතෙන්ට එනවා දැන් අවතාරණ මොකද වෙනකොට අරක මතක් වෙනවා. අපි කියමු ඇයකට වාඩි වුණා කියලා හිතේ තියාගන්න ඇයකින් දැන් සමහර විට ඒ තවත් භාවනාවක් ටිකක් ඉදිරියට යනවා තවත් හොඳයි. එතකොට ඒ කාලෙම ඒ කාලෙම ඉක්ම ගිහිල්ලා එතකොටනේ අපිට මේ වද මතක් වෙනවා. දැන් කලයුතු වතක් දැන් නෑ වුණා. දැන් වෙලාව පහම ආරයි. අන්න වගේ අවස්ථාවකදී දැන් කලයුතු මතක් තියෙන්නේ. නමුත් ඒ වෙලාවේ එතනින් පාස්තික කරගන්න බැරි වෙයි කියන අදහසක් එතෙන්ට මුදුන්පත් වෙනවා. අන්න එහෙමයි. ඔව් ඒක නිසා ඒ වගේ වෙලාවල ඇත්තට අපෙන් තීන්දුවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපිට සිද්ධ වෙනවා ගිල්ලල වත කරන්න. ඒකෙදී සර්වඥාන් වහන්සේ දේශනා කළා තියෙනවා දර්ශනයක් විදියට ඕක ඉත උප්පරීම අන්තිමට ගියාම ඒක දේශනා කරන්නේ. යම් විදියකට තමයි නිරෝධ සමාපත්තියට සමවදිනව නම් නිරෝධ සමාපත්තියට සමවදින්න ඉස්සලා කල්පනා කරලා බලන්න කියන කාරණා පහක් මට දැන් මේ වෙලාව හැටියට මතක් වෙන විදිහ විතරක් කියන්නම් එකක් Tamante දින හතක අවශ්‍ය තියෙනවා කියලා පරීක්ෂා කරන්න කියලා ඊට පස්සේ පරීක්ෂා කරන්න කියලා කියනවා යම් වෙලාවක සංඝවතකට කවුරු හරි ඇවිල්ලා කතා කරොත් මට කන් ඇහිවයි ඒ ධර්මතම සංඝයාගේ වැඩකට මොනම තාලකටවත් සරුවචන් වහන්සේට ඇර වෙන කිසිම කෙනෙකුට විශේෂයෙන්ම සංඝයාට අයිතියක් ඇත්තෙම නැහැ. නිරෝධ සමාපත්තියට සමාදින කොටක් පාන්න කියනවා දවස් හත ආවුස තියනවාද? එහෙම නැත්නම් සමාදින්න බෑ අදිෂ්ඨානේ වැඩ කරන්නේ. අනිත් එක අදිෂ්ඨාන කරන්න කියනවා යම් කිසි විදියට සංගවතකට. කියන්නේ මොකක් හරි දෙයකට ඇවිල්ලා අපි කියනවා ආබාන කර්මයකට 20 නමක් නැහැ. දානම නමක් ඉන්න දානමක් අඩු. නිරෝධ සමාපත්තිය නැගිටවන්නේ. නිරෝධ සමාපත්තිය නැගිටවන්න ඕන මොකද නැත්තම් කරන්න බෑ. එහෙම නැත්නම් වෙන මේ සාංගික දානයක් දෙනවා හතර නමක් නැහැ. එතකොට සංඝයා කල්පනා කරනවා මේ නම හැබැයි ඒ වගේම නියුස් සමාවර්තික සමාධියට සම්පූර්ණ කැළේනේ වෙන නම් ඉතින් දැනුම් දිමුකුත් කරනවා. මේ අමුදොඩට භාවනා කරන කෙනෙක් හැබැයි මේ වෙලාවේ භාවනා වෙලාව තමයි මොකද කරන්නේ. ඒ සංඝයා කිව්වොත් මේ වෙලාව හැදිලා කරන්න දෙයක් නෑ අපි මේ සංඝ කර්ම කරන්න ඕන කියලා කෙරෙන්න ඕන. අන්න ඒ නිසා අර වගේ වෙලාවල් වල තියෙන මගේ අත්දැකීම මෙහෙමයි. අපිට යම් වෙලාවක භාවනා කරනකොට හරියටම විනාඩි 10යි තියෙන්නේ කියලා. අපි විනාඩි අපි හිතමු 45ක් හොඳට භාවනා මට වදින. නමුත් විනාඩි 10යි තියෙන්නේ. හොඳට පරිසරය හොඳයි. ඉඳ ගත්තොත් මොකුත් නැහැ විනාඩි 10 රත් වෙච්ච බීකින් බටර් කෑල කැපුවාගේ හරියටම භාවනා හරියනවා. මොකද දන්නවනේ ඉඳලා ගන්න බෑ. හිත මොනම නිදාරයක්වත් ගන්නෑ. හරියට විනාඩි 10ට පස්සේ කියනවා චා මේ වෙලාව තිබුණා මම රජ වෙනවා කියලා තන තමයි නැගිටින්නේ. මොකද හිත කරන ප්‍රෝඩාවක් තියෙනවා. එයා දන්නවා ඔබට තියෙන විනාඩි 10යි කියලා. ඒකෙදි කීයකී අපි දන්නවා නම් අපිට විනාඩි 45 ඉන්න පුළුවන් පැය දෙකක් තියෙනවායි කියලා. ඉතින් පටන් ගන්නකොට බෙර ගහලා හඳුන් කූරු පත්තු කළ කරන්න තියෙන තොවිල් කරනවා. මොකද දන්නවා මේක ඉතින් මේ ඊයේ ලොකු ස්වාමීන් වහන්සේ බණ කියනකොට කිව්වා පෝරකයට ගෙනිනවා වගේ ඒක පරියන්දි දානවා. මට පැය ඉන්න පුළුවන් නේ මේ එතන භාවනා මැදට කියන පැයකට කිඳේ කියලා. ඉතින් කරන්නේ අන්තිම චිත්තක්ෂණය තමයි යන්නේ. ගිහිල්ලා වුණ ආතන හදලා හරි පරි ගහලා අර දන්නා මෙතන ඉතින් ඇදගෙන යන්න වෙන කියලා. මෙව සේරම වටක් හෝ වත නොවන දෙයක් නෙවෙයි. මේ හිතේ හිත කරන මේ මේ මැජික්. හිත කරන මායා ඒ නිසා හුඟක් වෙලාවට මේ වතපිලියත වගේ දේවල් බාධා කරනවා නම් අපිට හැරයක් එහෙම වෙන්න පුළුවන් ඕනම. හැරයක් දෙකක් ඕන වෙන්නවා. නමුත් ඒක නිතරම කරනවා නම් ෂට මායාවී ගති. කොහොන්වත්. ඒක කියන්නේ ලොකුදාන කියන්නේ කොහොන්වත් නොපුරා උජුපතිපන්න භාවය පුදු කළ යුත්තා. ඒ නිසා එතෙන්දි කරන්න තියෙන වැඩේවත් ඒක සාසනික වැරද්ද වැසිකිලි කැසිකිලි කරන එකක් නෙමෙයි තියෙන්නේ. ඕනම පුංචි දෙයක් ලොක් කරගන්න එක හිතර කරගන්නයි. ඕන ලොකු දෙයක් පුංචි කරගන්න එක කරගන්නයි. නමුත් කවදාකවත් නිතිපතා භාවනා කරන්න නැති කෙනෙකුට මේ අපි කතා කරන දේ කියන්නේ. ආවට ගැරේ හිතනවාට භාවනා කරන්න කියලා මේ ප්‍රශ්නේ මතුවෙන්නේත් නැහැ. මේ වගේ දෙයක් ගොනු වෙන්නේත් නැහැ. සරුවචනාංශගේ සතතාභ්‍යාසයේ සාසනයේ තියෙන වැදගත්ම ලකුණ මොකද ලෝකයට සාසනය පේන්නේ ඒකාකාර වැඩපිළිවෙලක් ගන්නවා. ඒකට බැඳුනට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මේ ගොඩේන ක්‍රමයේ තියෙන ප්‍රතිපදාව පිළිබඳව. එක වැරද්දක්, එක හොඳක්, එක සැරයක් වෙලා වැඩක් නැහැ, ගම්මක් නැහැ. නැවත නැවත වෙනකොට තමයි මේ වැරද්දට මේ පුද්ගලයා අම්මා පට බඳින්නේ, නැත්තම් හොඳින් ගොඩේන්නේ. ඒ නිසා මේ වගේ වැඩ කරනකොට තමයි අනිත් දවසේ කාලසටහන සලකා බලන වෙලාවක හෝ මේ වැඩ කරන වෙලාවට අර මුල් දැනුම තමයි වැරදිච්ච හැටි, ඒ ටික දේවල් ඊගාවදත් එකතු කරන්න ඕනේ. ඒකට කියන්නේ සමාධිස්සච නිමිත්තක් ගාහියෝද කියන්නේ. අර මම ඉස්සෙල්ල මතක් කරා සමාධිය හරියන්න නම් සමාධියේ ඕනම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන නමය හැදෙන්න නම් එකක් තමයි කායේච ජීවිතේච අනපේක්ෂතා උපතපේති මම මෙතෙන්දි මැරුණත් මගේ කය විසුණුණත් මම මේ මේක කරනවා කියලා හැඟීමක් පුදන්න ඕනේ පුදුන්න පුදන්න අනිත් එක කියනවා සමාධිශ්ච නිමිත්තක් ගහයෝති කියලා යම් වෙලාවක නවන්න හොඳ සමාධියක් හරි ගියා නම් ඒ සමාධියට බැස්සේ කොයි වෙලාවෙද දවසේ කොයි වෙලාවෙද කොයි දිශාවෙද නෑමට පස්සේද කෑමට පස්සේද සක්මන්ට පස්සේද නිින්දට පස්සේද මම ගත්ත අරමුණ මොකද්ද කොහමද මේ චිත්ත වීදියේ ගියේ කියලා ඒ ලකුණු ටික ආභෝග කරගන්න. ආභෝග කරන අනිත් දවසේ තේ ටිකම දෙන්නේ. එහෙම දුන්නේ නැතුව අපිට සමාධිය ඉන්නකවත් එන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා මෙන්න මේ වෙලාව විනාඩි 15කින් කැඩෙන වෙලාවක්. ඒ උනාට සමාධිය හරිය නමුත් මේ අතීත මේලා එනවමයි කියලා අපි අනිත් දවසේ සැලසුම් කරන්න නරකයි. අතරමං අන්දිකට යන තැනක. අන්න ඒ වගේ හැම වෙලාවෙදීම මම කියන්නේ මට තේරෙන තාලට මේ භාවනා ජීවිතයේ හෝ ශිල්පයක ඒකාකාර වැඩක සාර්ථකත්වයේ තියෙන අසාර්ථකත්වය මත තමයි. අසාර්ථක වෙච්ච ටික විසිකරන්න කිය විදිහට කවදාව හරියන්නේ නැහැ. ඒ අසාර්ථක වෙච්ච ටික මාලක අමුමඟ අඟුලි මාල මාලේ දාගත්තා වගේ ඒ නම බට බැදෙනවා. ඒ හැමදාම පමා වෙන එක අර කම වෙන එක දොස්තර. ඒකම ඉදිරියෙන් තියාගන්න. ඉතින් කරාන කරන යනකොට ගේ. එනත ඒක අංගන්න ගියොත් හෝ ඒක අපේ වැරද්දක් කියලා අපි පශ්චාත්තාප වුණොත් අපිට මහානකමක් කරන්න බෑ. අපිට කවදාකවත් භවනාවක් කරන්න. භවනා නෙවෙයි ශිල්පයක් කරන්න බෑ. ඒ නිසා සාමාන්‍යයෙන් මේකට කියන්නේ මහානකම වමතින් අල්ලන්න එපා. දෝතින් අල්ලන්න. එහෙම නැති වුණොත් එහෙම මහානකමට අපි යම් නිග්‍රහයක් කරොත් ඒක අපේ මුළු සංසාරකම නිග්‍රහයක් වෙනවා. මොකද බුද්ධ ආදී උතුමන් වහන්සේලා දිව්‍යන් බ්‍රහ්මයේ බව උතුම් කළ සලකනදී අනිත් එක එහෙම පිරිසුදුවට වත හෝ මානකම ශිල්පයක් කරා නම් ප්‍රතිඵල නොලබුනම ප්‍රශ්නේ නැහැ. විශේෂයෙන්ම ප්‍රශ්නයක් නැහැ. අපි විශ්ින් කළ යුත්තේ අපි තාම ගෞරවයෙන් කරලා තියෙනවා. බුදුන් කොහොමද කරන්නේ? ඒ තරමට කරලා තියෙනවා. ජීවනකට ඒක දීපත් කරන නිවනක් වඩපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒක ඒකට කියන්නේ අත්මන භාවය කියලා. ආත්ම සංതൃප්තිය කියලා. ඒකට ඉතුරුවක් තියෙනවා. හැබැයි ඒකේ කියන්නේ මේ හරේ නෙමෙයි තියෙන්නේ. <clears throat> හරේ ගෙනියන්න ඕනේ කරඬුව තියෙනවා. පෙට්ටිය තියෙනවා. ඒක හොඳට තියෙනවා. ආනේ විදිහට කරගෙන කරගෙන යනකොට පස්සේ එතන තමයි දෙවියෙක්වත් එන්නේ අන්නේ පිරිසිදු තැනකට තමයි. ඥානයක්වත් එන්නේ මේ පිරිසිදු තැනකට තමයි. ඒ නිසා අපි නිතරම <clears throat> රහතන් වහන්සේ කෙනෙක් විදිහට හිතලා වැඩ කරන්න. නම්බුකමත මානකාරකමක් නෙවෙයි. මේක එහෙම කෙරුවේ නැත්නම් මෙතෙන් රහතන් වහන්සේ නමක් වඩම්ම නමාරයි. මට රජ වෙන්න ඕන රජෙක් වගේ හැසිරියන් කියලා තියෙනවා. රහතන් වෙන්න රහත් වෙන්න ඕන රහතන් වහන්සේ නමක් විදිහට කටයුතු කරන්න. නිසා රහතන් වහන්සේ පවා හැම වෙලාවෙදීම රහත් වෙන්න ඕනේ. මේ මාර්ග ඥාන දෙක තුන වැඩ කරනකොට තේනවා කවදාක සමන් තමන්ගේ පහසුව නෙමෙයි සදාන වේලාව ගන්න. මේ ශාසනයන කල යුත්තේ. ඒ නැත්නම් මම මේ කරන වැඩේ නෙවෙයි වැදගත් වෙන්නේ. පස්සේ ඉතුරු වෙන ආදර්ශයේ මිනිස්සු කොහොම මේක බලන්නේ. රට්ටු නොදරුවෝ ශ්‍රද්ධාව පිළිවගත්තේ නැති මිනිහා මේක දිහා කොහොම බලන්නේ. අපි කරන දේ හරියන්න පුළුවන්, ජය ගන්නත් පුළුවන්. නමුත් වැරදි ආදර්ශයක් දෙනවා නම් රහතන් වහන්සේලා කරන්නේ නැහැ. ඒ වගේම තෙරුන් වහන්සේලා කරන්නේ කෙරුණා නම් ඒක වැරද්දක්. ඉතින් ඒක නිසා විතරෝ මතක තියාගන්න ඕනේ අපි මේ කරගෙන යන්නේ එහෙම මේ දිලිසන මැණික් පෙලකට තව මැණිකක් වෙනවා මිසක් අපි අපෙන් අලුත් දෙයක් වෙන්නේ නැහැ. අපිට තියෙන තියෙන ආදර්ශය ගණ්ඩායි. ඉතින් මේ වගේ මේ අටුවා කතාවල් වලේම හරියට ඔයගේ මේ විච්ච සිද්ධි මතු කරලා පෙන්ලා දීලා තියෙනවා. ඒ සාසනික බරක් සාසනික වගකීමක් දරනවා නම් ඒ సంతානේ මොන්න තරම් පිරිසිදු වෙනවද කියලා. අපි මේ කරන්නේ සාසනික වතක් කිව්වට පස්සේ දාඩිය ගඳක් කවදාකවත් එන්නේ නැහැ. එනේ එන දාඩිය බින්දුවක් රත්තරන්ම තමයි. ඒක වෙනුවෙන් දාන්නේ. එහම කිසිම වැරද්දක් වැරද්දක් වෙන්නේ නැහැ. බය නැතුව කීයකි මගේ අදහස තියුනේ මෙන්න මෙහෙමයි. නමුත් කරනකොට මට මෙහෙම වුණා. ඒක සම්පූර්ණ සාසනික ගමනක් වෙනවා. ඉතින් ඒක අපිට මේ අද ලැබිලා තියෙන එක පිළිබඳව තමයි ඉතින් ක්ෂණ සම්පත්‍ය අපි හිතා ගන්න ඕනේ. ඒක අර වැරදිලා අල්ලපු මහානන්දු වගේ අතකපා ගන්නත් පුළුවන්. ඒ නැත්නම් යවසූකේ නැත්නම් වීනණ්ඩෝ වගේ මෝහ පටල සංසාරේ පුරාම පැතිලාව මෝහ පටල එක කඩුපාරෙන් කපන්න පුළුවන්. අපල නිවනට යන්න පුළුවන්. ආනි අකාලික ධර්මයට ඉඳ තිබ්බට පස්සේ ඒත් වත්පිළිවෙත අවශ්‍යයි. ඒත් ශිල්පය අවශ්‍යයි. ඒත් ඉතුරු වෙන ආදර්ශය අවශ්‍යයි. ඒක තමයි මේ තේරවාදයේ තියෙන වටිනාම ගුණය. අවසන් සෙන්ස් ඉතින් සංග කියන සමගිය. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක කැලේට වැඩම කරලා රහතන් වහන්සේ කොහොමද ඉති විශ්වාසම මේ බුදුහන්සේලා එකිනෙකාට සමගිය ඉන්නවද ඉතින් කියන්නේ ප්‍රදර්ශන වට හරියට කරනවා කියන්නේ අපි වතුර කියන තියෙන වෙලාවට අපි ආයේ අනුපාත සකස් කරනවා කියන්නේ දැන් සමගිය කියන්නේ ඇත්තටම මේ මේ ප්‍රශ්නේ කතා කරන ඇහෙනවද දන්නේ නැහැ මේ පැත්තට. ප්‍රශ්න නම් ඇහුන්නේ නැහැ සවනස් අපිට පොඩ්ඩක් ඒක කියන්න හරි ඒ මේ මේ ආමුදු කෙනෙක් කතා කරන්නේ ඒ ආමුදුරු අනව මෙහෙම ඒ සංඝ කියන වචනේ අර්ථය කියලා කියන්නේ සමූහය කියන එකද සමගිය කියන එකද වත කියන එකද කියලා මොකද අර ගෝසිංග වන සිද්ධියේදී සරුවචනාංශේ විනය දර ධර්ම දර දෙපිරිසක් අතර ගැටුමක් ඇති වෙලාවේ පිළිකුලක් පහළ වෙනවා මේ පිරිස එකතු වෙච්චාම ඕන නැති ප්‍රශ්න මතු කරගෙන මේ ගැටුම් ඇති කරගන්නවා කියලා අතහැරලා යනවා. යනකොට හම්බ වෙනවා ඔය ගෝසිංහ වනයේ හිටපු අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු තුන් නමක්. ඒ තුන් නම කීරෝධ කී භූතං කියලා දින කිරි වතුරයි වගේ බොහෝම මේ එකතුව සමගිව එක හඳින් කටයුතු කරන නිසා බොහොම ජයයට භාවනාව යනවා. ඉතින් එතෙන්ද සරුවචනාංශේ වඩිනවා ඒ අර පිරිසෙන් යන අතර ඉතින් හරියට ලොකුවට තේරෙනවා මේ තුන් දෙනෙක් එකට වැඩ කරත් එතන තියෙන ගැම්ම එතෙන්දී සරුවචනාංශය ආනවා මේ ওই තුන්නම එකට සමගියෙන් ඉන්නාද කියලා. එතකොට ඒ තුන්නම කියන සාංශ අපි කය වශයෙන් වෙන් වුණාට එක හිතින් වාසය කරනවා කියලා. ඊට පස්සේ කියන උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි සමාලාට කියන කාට කතා කරන්නේ තනියම කරන්න තියෙන සෑම වැඩක්ම අනුන් ගැන කල්පනා කරලා දවස සම්පූර්ණ වෙන්න කරනවා යම් වෙලාවක වතුර බාල්දියක් උස්සන්න වුණොත් කඩලලා දෙන්නෙක් ඕනේ නම් මම වතුරේක පුරවලා කොක්කට පොල්ල දාලා අතින් අප්පුඩියක් ගහලා අනික් නමක සන් කරනවා ඒ ස්වාමීන් වහන්සේ ඒකට දැනගන්නවා මේ තනි මුසන බැරින්සයි කතා කරන්න කියලා කතා නොකර ගිහිල්ලා වතුර පාල්ටි තියෙනවා. අපි අන්නේ විදියට නමුත් පසළොස්වක දවසටයි අමාවක දවසටයි මුළු රාත්‍රියේම අපි ධර්ම සාකච්ඡා කරනවා. ඒ නිසා මේව කතා කටයුතු කරන නිසා අපේ පැවිදි ජීවිතයත් සමගියක් තපසත් බොහොම හොඳට සැලකෙනවා කිව්වට පස්සේ ਸਰවඥන්සේ බොහොම මේ ಗುಣ ප්‍රකාශ කරනවා ඒ සමගිය. ඉතින් ඒ නිසා ඒකෙමුත් අතර මේ සංඝ කියන වචනේ අර්ථය සම්පූර්ණ දෙන්නේ සංඝ කියන වචනේට අර්ථ තුනක් විතර වගේ සූත්‍ර පිටකේ එකක් කියනවා අභිධර්ම පිටකේ එකක් කියනවා විනය පිටකේ එකක් කියනවා විනය පිටකේ නම් කියන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා වෙන්ට කර්ම වාක්‍ය ඥාති චතුර්ක කර්ම වාක්‍යයෙන් උපසම්පදා වෙච්ච පිරිසට භික්ඛු කියලා කියනවා භික්ඛු සංඝ වෙනවා එතකොට. එතකොට සූත්‍ර පිටකේ සඳහන් කරනවා සංසාර බය දක්නා වූ සංසාර බයෙන් කටයුතු කිරීම නම් වූ එකම අදහසට අනුව කටයුතු කරන පිළිසෙට බික්කු කියලා කියනවා. බික්කු සංඝ කියලා කියනවා. එතකොට අභිධර්ම පිටකෙත් ඒ වගේ අර්ථ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ බික්කු කියන පදේ ආවට පස්සේ ඒත් එකම තමයි සංඝ කියන්නේ සංඝ කියන්නේ එකට එකතු වුණ කියන්නේ එකම අදහසකට එකම පොදු අදහසට බැඳී කටයුතු කරන. ඉතින් ඒකට තරුවත් අන්තයේ විනය නීති පනවලා තියෙනවා. ධර්මමය කාරණා සූත්‍ර දේශනා කළා තියෙනවා භාවනා ක්‍රම දේශනා කළා තියෙනවා ඉතින් ඒ ඒ සංඝයා ප්‍රදේශගත සංඝයා හැදෙන්න පුළුවන් ඒ ඊට්ටුවට ඒ කාලගුණයට ඒ අම්මල තාත්තලාට ඒ සංස්කෘතියට ගැලපෙන විදිහට තමන්ගේ භාවනාවට දියුණු ඇති කරගන්න පුංචි පුංචි කොටස් හදාගන්න. නමුත් අවසානයේ ඔක්කොම තේරවාද පික්කු සංඝ කිව්වහම ඔක්කොමලත් එකතු වෙනවා. ඉතින් ඒක නිසා ගිහියන් අතර පවා මේ සංඝ කියන නම ඇති කරගන්න පුළුවන් මේකට මම හිතනවා මම දන්න කාලේ හොඳම අර්ථකථනයක් දුන්නේ WS කරුණාරත්න මහත්තයා ලියලා තියෙනවා ඒ සංඝ නැත්නම් බික්ඛු කියන පදේ නැත්නම් බික්ඛු සංඝ වෙච්චාම මොන තරම් ස්වාධීනත්වයකුත් මොන තරම් උදාරභාවයකුත් මොන තරම් තෙදකුත් ඉස්ලාම සර්වඥාන්සේ ලෝකේ දැක්කද කියලා. ඒකම මාර්ගයට යන පිටසක් එකතු වෙලා කටයුතු කරනකොට ඇති වෙන මේ තෙද, මේ ගැම්ම, මේ පිවිතුරු භාවයේ දිව්‍ය ලෝකේ දෙවියන්වත් ගන්න බෑ. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ටවත් ගන්න බෑ, තිරිසනුන්ට හිතා ගන්න බෑ. අන්න එවැනි භික්ෂු සංඝයාවක් සංඝයා ඉදිරිපත් වෙලා ඉන්නවා, ඉතිරි වෙලා තියෙනවා කියන එක දුර්ලභ කාරණාවක් විදිහට සරුවචනාතේ පෙන්ලා දෙලා තිනවා දුර්ලභා පබ්බජ්ජා කියලා. නමුත් මේ පැවිද්ද කියලා කියන්නේ ඉසබානා සිවුරු කරනවම නෙවෙයි කෙලෙස් වලින් වෙන්ුණා කියලා. අබිනිෂ්ක්‍මණය කරා කියන එක. ඉතින් ඒ නිසා ඒක ඕන කෙනෙකුට තමන්ගේ ප්‍රතිපදාවක් හදාගන්න පුළුවන් අපි එකතු වෙන්නේ භාවනාවට. අපි අපි එකතු වෙන්නේ සීලෙට. අපි එකතු වෙන්නේ දානෙට කියලා කාරණාව හැම වෙලාවෙම කෙලස් කපන වැඩ පිළිවෙලක් නම් සංඝ කියන නම ගන්න පුළුවන්. ඒකේ වතක් නම් අත්‍යවශ්‍යයි. නැත්නම් සංඝ සංඝයා ඉන්නවා නම් ඒකාකාර සමගි ගතියක් වෙන්න තියෙන සමගි හැල්සිරීමක් තියෙන සමගි ප්‍රතිපත්තියක් තියෙන. ඒ ප්‍රතිපත්තිය නැතිකොට සංඝයා ඈත් වෙනවා. විලල් වෙනවා, කඩලා යනවා. ප්‍රතිපත්තිය කෙරෙනකොට කොහේ හිටියත් එකතු වෙන නිසා අපවත් ඇති ලොකු දාන ලියලා තියෙනවා කොත්තනට හරි භාවනා කරනවා නම් ඒකට සාදුකාර දෙන්නේ කියන එක මගේ වැඩක් කියලා හිතාගන්න. කවුරු කොතන භාවනා කරත් ඒකට ඒකේ අනුමෝදන් වෙන්න මුදිතාව ඇති කරගන්න මේ ඇත්තු කරන්නේ මගේ වැඩක් මම සාසෙන්ද කළ යුතු වැඩක් කියලා ඒක කෙරෙහි හිතලා සාදු පිං අනුමෝදන් වෙන්නේ. මේකමයි භාවනාව මගේ ළඟටම එන්න ඕනේ. ඒව මොනක් අත. මේකට වෙන්නේ සංගකති කැඩෙනවා. ඒකට පටුගති පහළ වෙනවා. කවුරු හරි කරනවා නම් වැඩක් ඒකට සාදු කියලා මං කල යුත්තක් මේ කෙරෙන්නේ ආන් ඒකට සාදු කියන්න වෙනවනම් කොහේ හිටියත් සංඝයා විතර ගුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ ළඟට නිතරම පිටරට ආයෙනවා යනවා හරියට ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ ඕනෑකමටත් වඩා ලේනෑක ලේනෑකමටත් වඩා ඕනෑකමයි අවශ්‍ය කරන්නේ මෙතන ඕනෑකම ගන්න අප්‍රමාදෙත් නම් අප්‍රමාද රුධිරය නැත්නම් සතිය කියන රුධිරය අපේ තුර වාහනය වෙන ගමන් ප්‍රවාහණය වෙනවනම් සංසරණේ වෙනවා නම් අපි කොයි තූත්තු කුඩිය හිටියත් එකට තමයි ජීවත් වෙන්නේ. අපි සති බැම්මෙන් බැඳිලා තියෙන්නේ මේක සාමාන්‍ය මල්ටි බොන්ඩ් වගේ එකක් නෙමෙයි ඊටත් වැඩිය තද බල බොන්ඩ් එකක්. ඒ බොන්ඩ් එක ඇති වෙනවා නම් නිතරම සතියෙන් ගත කරනවා නම් බුදුමුත් එක්ක ඉන්නේ ධර්මයත් එක්ක ඉන්නේ සංඝයත් එක්ක ඉන්නේ එතකොට අපි මේ කිනකා ඇහැට පෙනෙන්නේ නැතුනට ප්‍රශ්නයක් නැහැ. කොච්චර කාලෙකින් දැක්කත් හරි නැවුම් ගතියක් එකතු වෙනවා. මොකද නිතරම සජීවි ඒ සජීවිකම් බැඳලා තියෙන කෙලස් කක්ම දැක්කා. ඉතින් ඒක නිසා මේ භික්ෂු කියන පදේ හෝ සංඝ කියන පදේ අරගත්තාම PhD e thesis එකක් ලියයි. ඒ තරම් කරුණු තියෙනවා. හැබැයි ලියන එක නෙවෙයි වැඩි කරන එකයි වැඩි. ලුවාන් තරම් දේ හැන්දෑවේ අබමල් පියලගේ තරම් හෝ ඒ තේරවාදයේ ගති ලකුණු බලලා ඒකට පිරෙන තාලෙට ඒක සම්පූර්ණ වෙන තාලෙට තමන්ගේ අවතුම් පැවතුම් මේ චර්යාව සූදානම් කරගන්නවා නම් පින්කටේ සල්ලි වටිනා වගේ නිතරම එකතුවක් වෙන්නේ. චන සම්පත්තියටම එකතු වෙනවා. ඉතින් ඒකට ප්‍රශ්නේ උත්තරේ කියන්නේ. ඈ සමගිය වතෙන් සම්බන්ධ වුණා විතර පේනවා කියන්නේ. ඔය ඒ කියන්නේ වතෙන් සමගිය සම්බන්ධ වෙනවා සමගියෙන් වත සම්බන්ධ වෙනවා. ඔක්කොමලා එකතු වුණාට පස්සේ එකම ගේකට ආවට පස්සේ එකතුව එක්රැස් වීම සහ එකතුව විසිර යාම නැත්නම් පරිහානියමයි. එකතුව රැස් වෙලා එකතුව විසිර යනවා නම් පුංචි දෙයකට වෙන දෙයකට නෙවෙයි. ඔය ප්‍රතිමොක්ෂ කරනවා කියලා මොකක් කරන්නේ අපි? හැමදාම එකම දේ කියනවා. ඊුණාට ඒක කෙරෙන්නේ ලෝක කොච්චර තැනකට කෙරෙන්නේ. ඒක කරන තැනට හැම සංඥාවක් දෙනවා. මේ පොයගේ පිරිසුදු වෙන තැන. පොය ඈතක කොච්චර දුර ගියත් එනවනේ පොය කරන වෙලාව. මේක අනිවාර්යෙන් ඉන්නේ බෑ පොය කරන දිනේ එනවනේ. කොච්චර ඈත දුර පළාතකින් ගියත් ඒ පරිදි ඒක ඒක කෙරෙන්නේ නැත්තු. මම දැන් මම ඕස්ට්‍රේලියාවේ හිටපු තුන් මාස එක දවසක් පොය කරේ. කවදාක සංඥාවක් නැහැ. මොකද ඊට වැඩි වැඩ ඒගොල්ලන්ට. හරියට බරපතල වැඩ පුංචි පුංචි වැඩ එහෙම නෙමෙයි මේ වගේ නෙමෙයි ජාත්‍යන්තර සමිති වලට යන්නේ. නමුත් කවදාකවත් සංඝවත කෙරෙන්නේ. ඉතින් එතකොට අන්තිමට වෙන්නේ එක එක කෙනාගේ බත හිල් වෙන එක. මේ මේ පඬු බලාද තුන් දෙනා වගේ බලා ගන්නවා. අපිට ඔය ප්‍රශ්නේ ඉන්න දෙන්න බෑ. පඬු බලාද තුන් දෙනා වගේ බලා ගන්න ඕනේ. මේ විහාරවත, දානශාලාවත කවුරු හරි ඉදිරිය නැත්නම් හොයලා බලලා කන්න මේ බතමත් දෙයිලා කතා කරා. ඉතින් ඒක නිසා මේ කවුරු කවුරුත් ඉදිරිය කෙරෙන්න ඕනේ. නැත්නම් කෙරෙන්න තියෙන්නේ සරුවඥාන්සේ කළ යුත්තා. බුදුහාමුදුරන්ගේ වත. ඉතින් ඒකට කවුරක්වත් ඇවිල්ලා කියන දෙයක් නැහැ. ඒ නිසා මම මේ කිව්ව හතරක ප්‍රයාසුන්ට තනියම කරන්න බෑ නිසා මම කිව්වා 13ක් බලන්න කියලා 19 ආයතන ගිහිල්ලා බලලා කිව්වා ඒ විහාරේ මේ නඩත්තුව මදි කියලා. විශ්ලි කරන්න ඕනේ කියලා. ඒ නිසා කවුරු කවුරුත් එදෙනවා විශේෂම උපාසක මහතුරු පහේ ඉඳලා හය වෙනකන් වෙන මොනම දෙයකටවත් එදෙන්නේ ඒකමයි කරන්නේ. ගල්දුව නම් gediy ගන්න. අවසරයි දැන් මේ පාතක මහත්තයා මේ මාත්‍රික වෙනවා. දැන් ඒකට මේ පාතක මහත්තයා දැන් මේ බ්‍රහස්පතින්දට එහෙම මේක මේක වැඩ කරනවා. එයාත් වැඩ ගොඩක් කරනවා. ඉතින් කවුද අපේ අනිත් එකේකට ඉන්න පාතක මහත්තයා මේ පාතක මහත්තයා උදේට වරුවේ ආහාර යනවා. එයා හවසටත් මේ වැඩ කරනවා. නිසා ඩයස්ටත් බාර දෙන්න මොන හරි එකක් පහෙන් 10 වෙනකම් මේකට මම කරන්නේ දැන් දැන් ඔයාගේ දවස් තුනකට මම අයිත් කියන්නේ ඔය ඉල්ලුවා විතරද මම කියන්නේ දෙකේලාදී එහෙම කරනවා නම් ඒකාශ මාතර කියන්නේ හන්දාවේ පහට වගේ එයාට උදේන්නේ දැන් කෙරෙන්නේ එතකොට මතක් කරපුවාම හරි දේවල් මම කරන්නේ බුද්ධ පූජා කරනවා බුද්ධ පූජා කියන එක ඉතින් දැන් ඒ ඇත්තටම වරින් වර සාකච්ඡා කරනවා කියලා කියන්නේ අනිවාර්ය දෙයක් උනත් සාකච්ඡා කරනවා නොඋන සාකච්ඡා කරනවා. සාකච්ඡා නොඋනයි කියලා එක්කෙනෙක් කරාම අදිනකයි තියෙන්නේ. ඒක අදින්න ඕන වෙලාවකට. එහෙම එහෙමනේ ඔය තුනේ කවුරක්වත් කතා කරන්නේ නැති වෙලාවල. දැන් ඔය සමහරලාට ඔය මුළු සංඝයාම යනවා දාන මල ගෙදරකට ආවෙම ගියාට පස්සේ මොනවක්වත් නොකරන්නේ. මේ දා ඉතින් අඩුම ගාන අර උගුරකට වෙන්නවට සරුවත් යනත් ඇල්ලතුරු වීදුරක් කර දීලා යන්තම් එදාට වත වත ගහ ගන්නවා. එයා වත ගහගෙන යනවා. නමුත් අන්තිමට වෙනකොට එන්නේ නෙවෙයි කිරණ වෙලාවට අපි හැම කෙනෙක්ගේම සමගිය එකතු වෙලා ඇවිල්ලා වැඩ කරන තැන උනා මම දන්නේ ඒකේ පුදුමාකාර දවසේ මේ නිෂ්කාශනයක් සිද්ධ වෙනවා එතන. ඔක්කොම ලයිලා එකතු වාඩි වෙලා පිටිතිය කරේම කියනකොට මහත්ම පුදුම සහැල්ලුවක් ඒක තියෙන්නේ මම දන්නේ මම නම් කියන්නේ මේ ඔය ලෙඩ්ඩු කරුණාක ලයිලා පිටිත්තම් වෙන මොනවාක්වත් ඒවා සම්පූර්ණ මම දන්නේ මට නම් ওই දවසේ එන ගායවල සීරම මට සමානට කියා ගන්න අමාරුයි ඒ වුණාට ඒ නැගිටිනකොට බැටරිය charge එක තමයි නැගිටින්නේ. දැන් හේිනකොටත් ඒවා. හැමදාම පුළුවන් වෙලාවට වන්දනාට සම්බන්ධ වෙනවා. ඒක සමහරුන්ට පේන්නේ ඇත්තටම මේ ලෝසාත් ඉන්න කාලේ කොළඹ ගිහිල්ලා තියෙනවා. කොළඹ ගිහිල්ලා ඒ හාමුදුරන් එක්කවල දැන් හයයිනේ ගෙඩියේ යම් බුද්ධ මේ මේ ලොකු හාමුදුර වන්දනා කරන්න කියලා. ඊයන්ක මොන්න ලොකු හාමුදුර වන්දනා කරලාද කියලා. ඉතින් බුද්ධ වන්දනා කරුවට පස්සේ ඉතින් අපි ලොකු හාමුදුරුවෝ මම බුදුන්වත් වදින්නේ නැති කිය මොන ලොකු හාමුදුරුවෝ වන්දනා කරනවා ඊතරම්ම මේ වැඩ. ඊතරම්ම වැඩගත්කම් තියෙනවා. මෙතන මේ පත්කලේ තුන් සැරයක් කියලා මේ ඊයේ පැවිදිච්ච සාමණේරයටත් ලොකු හාමුදුරන්ට වගේ වැඳලා ඒ ලස්සන තියෙන අර සාමණේර බණ දහම්පතේ පිළිවෙලින් පතේ වත් මේ පත්කලේල වැඳලා නිහතමානීව පාපිස්නා බිස්නක්සේ කටයුතු කරන්න ගියාම කිසිම දාසක අර මේ ටෙන්ෂන් එකක් එන්නේ නැහැ. කවදාකවත් අසහනයක් එන්නේ නැහැ. හරි මේ ආත්ම සන්තුෂ්තියක් එනවා. අපේ දවසේ පළ පෙරදි පුරුදු පෙරණීම ආර්යවංශ ප්‍රතිපදා හැටියට දවසක් ගත කරනවා. ඒ නිසා ඒවා මේ මූලික ලක්ෂණ ඒවා තියෙනවා. හොඳයි මේ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තාමනම් ප්‍රශ්න ඇතුළත අපි ආගෙන ඉන්න කාටත් ආවා. අපිට ඉතින් ওই වත්ත ගැන ප්‍රශ්නයක් කියන්නද අපි උදේ පාන්දර භාවනා කරනකොට ඉතින් සහභාගීයි තියෙන්නේ අපිට ට්‍රැෆික් වලට අවු වෙනවා ඒ නිසා අපි ඉක්මනට ඉවර කරන්න ඕන කියලා මතක් හිතලා මතක් වෙනවා ඉතින් ඒ වගේ ඉතින් කොහොම හරි සහභාගීත්වත් භාවනා කරනවා ඒ විදිහට බැලුවම ඊට පස්සේ හරි කරගෙන යන්නත් ස්ටියරින් වීල් එක අල්ලගෙන කසින භාවනාවක් වගේ කරගෙන යන එකයි තියෙන්නේ එහෙම තමයි ඒතර ඉඳන් කරවත් මතක් වෙනවා කියන්නේ අර ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් ඉස්සරහට කරන්න තියෙන දැන් වැඩට යන්න ඕන ඉක්මනට කියන එක මතක් වෙනවා ඉතින් අර භාවනා කරන අතරේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ආවට ඉතින් කොහරි අදිස්ථාණයෙන් වැඩ කරනවා ඉතින්. ඒක තමයි ආනාපාන පළවෙනි පොතේ ලොකු සාන්තේ සඳහන් කරලා තියෙනවා ගිහියත් පිළිබඳව උදේට වතාවක් හන්දෑවට වතාවක් භාවනා කරන්න. ඒක සතත අභ්‍යාසයක් අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුවට බදු ගෙවනවා වගේ. මෙච්චර ගාණක් හම්බ කළොත් මෙච්චරක් දෙන්න. දැන් බුරුම කට්ටිය හම්බ කරනකොට කියන 125ක් ආගමික කටයුතු වලට දෙන්න ඕනේ. ඒගොල්ලෝ එක ගෙවන. ඒ වගේ තමයි දවසේ පැය 24 මම මෙච්චර ගාණක් සති සම්පජාඤ්ඤයට දෙනවා. ඉතින් යම් ආකාරයෙන් ඒ පැය එකමාර කරගන්න බැරි නම් අඩු ගාණේ ඒ වෙලාවේ වාඩි වෙලා පැය එකමාරම පැයකින්වත් නැගිටින්න කියලා. බැරනම් පැය භාගයකින් හරි නැගිටින්න උනාට වාඩි වෙන එක කරන්න කියලා. අන්තිමටම ලියවිල්ල සඳහන් කරනවා යම් විදියකට ඒ වෙලාවේ ගමනක වාහනයක වගේ හිටියොත් මේක වගේ භාවනා වෙලාව කියලා අදිස්ථානවත් කරන්නයි කියලා හෙට ඒ වෙච්ච අඩුපාඩුත් එක සම්පූර්ණ කළා කරගන්නම් කියලා ඒ මේ ක්‍රමික බවක් ජීවිතයට වද්දාගත්තේ නැත්නම් අපි මේ විචිත්‍ර භාව වැඩ යන්න පටන් අරගත්තොත් ඒක නිකන් මේ උදේ හවස ගෙවිලා යන දැලිපියක් වගේ මේ මේ ගිනි ගලට අවලපු දැලිපියක් වගේ කැපි කැපි කැපි කැපි අනේක විතරයි සිද්ධ වෙන්නේ. අපිට කියලා කවදාකවත් මේ කරපු දේවල්, වෙච්ච දේවල්, කරන්න තියෙන දේවල් පිළිබඳව ජීවිතේ පිළිබඳ සමාලෝචනය කරන්න වෙලාවක් ඉන්නේ. නිකන් මේ මැටි පාගන ගොනෙක් වගේ අදින්නයි වෙන්නේ. භාවනා වෙලාදී එහෙම නෙවෙයි හොඳට විවේකයක් ලැබෙනවා. එතකොට තමයි මේ කයේ මේ ප්‍රතිසංස්කරණ කටයුතු නැත්නම් කයේ සුව කිරීමේ කටයුතු ස්පාසුව තුළ තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අද අද භයානකම ලෙඩ රෝග වලට කියන්නේ දවස් 7ක් දවස් 8ක් ඇඳේ ඉඳගෙන විවේක ගන්න. මොනම දෙයක් කරන්න බෑ. ඒ තමයි පළවෙනිම බේද. ඉතින් අතරමැද ඔය ගොඩක් වටිනා ගණන් බේත් ටිකක් දෙනවා ලෙඩා පරීක්ෂා කරගන්න. ලෙඩාගේ හිත හදාගන්න නැත්නම් මොකකින්වත් මේ හරි වෙන්නේ අර විශ්‍රාම වේවිදී අන්නේ ඒ විශ්‍රාමයේ දෙන්න ඕනේ. දුන්න නැත්නම් අර ඉටිපන්දමත් දෙපැත්තෙන් පත්තු කෙරුවා වගේ ආලෝකය සඳහාම නෙවෙයි ඉටි පත්තු වෙන්නේ. උණු වෙලා වැක්කේට. අන්තිමට වෙන්නේ නිකන් ආශ්‍රයලා යනවා. එවනේ ඉටිපන්දම කෙලින් තියලා පත්තු කරා නම් ඒකේ නිසි කාලයේ ආවස විඳින්න පුළුවන්. මේ කලබල වෙලා කරන්නේ මේ මොනවද කියලා අන්තිම මරණ මොහොතට කියලා කල්පනා කරලා බලනකොට එක පරණ සතේක තරංගයක් අක්කත් ඉතුරු වෙන්නේ නැහැ. Tamange වාසියට. ඔක්කොම තියෙන්නේ මේ අනුන්ගේ ආසාවල් එහෙම නැත්නම් කාම ආසාවල් ඉෂ්ට කරගන්න ගත්ත දේවල් Tamanට කියලා නිකන් යන්න වුණොත් පරලෝකේ පරලෝකෙට කියලා මොනවද ඉතුරු වෙන්නේ කියලා බැලුවොත් මොනම දෙයක්වත් මේ මැනලා කිරලා ගන්න තරම් සබ්ස්ටැන්ෂල් මොනක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ Tamanගේ අර විවේකීව කරපු දාන සීල භාවනා කටයුත්ත ප්‍රතිපදාවක් තමයි. ඉතින් ඒක මේ මරණ වෙලාවේදී කියලා වැඩකුත් නැහැනේ. කියනවනම් කියන්න ඕන මේ වගේ විවේක තියෙන වෙලාවක ඉතින් ඒ වගේම දැනටමත් විවේකයේ පිළිබඳ හිත හදාගත්තේ නැති යත්තන්න මේක කියලා වැඩකුත් නැහැ. ඔය දෙයත්තන්න විවේක අරලා දෙන්න අපිට බෑ. අපිට තියෙන්නේ විවේකයේ දැනට හදාගෙන තියෙන යත්තන්න මේ හදාගත් එකේ වටිනාකම තේරිලා මේ ගාථාවේ කියන විදිහට වනව වනව කරන්න එපා. කරන්දෝ නොකරන්දෝ කියලා කරන්න එපා. එතකොට සර්පයා නරක තනින් ඇල්ලුවා වගේ වෙනවා. ඇත්තටම හරියට කිරීමේ ක්‍රම මතුවෙන්නේ ඔන්න ඔයගේ කරන්දෝ නොකරන්දෝ කියලා දෙපර බබා කරන වෙලාවේදී සතියෙන් කරනවා නම් අපිට තේරෙන පටන් අර ගන්නවා මෙන්න මේ විදිහට ගියොත් නිකන් අපරාධේ බෙරෙත් අලුවක් ඉවරයි නටපු තොවිලකුත් නැහැ කියලා. නමුත් ඒ අතරමැද උනා සතියෙන් කටයුතු කරනවා නම් තේරෙනවා මේක උනත් ධර්මානුපස්සනාවට හරවා ගන්න පුළුවන්. මේ ගණ්ඩ හරයක් තියෙනවායි කියලා කොච්චර කාර්ය බහුල වුණත් සල්සමක් කරගත්තොත් නම් ලොකු සාන්තියක් එනවා. හොඳයි සාරාංශ එක හොඳ උපදේශයක් අපිට ලැබුණා ඒක. පංචාන් පාපතන පහක් තියෙනවා. ඒක පොඩ්ඩක් පංචාන් පාපම් දෙකක් තියෙනවා. ඒක විපාක කරන එක ප්‍රතිගල ආත්මේ පංච ආනන්තරිය අකුසල කර්ම එකාත්මෙදි දෙකක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒකෙදි කියලා කියන්නේ අතරක් නොතබ ආනන්තරිය කියන අන්තර කියලා කියන්නේ අතර අනන්තර කියලා කියන්නේ අතරක් නැත බවහාම වෙන විදිහට කියනවා මේ ජීවිතයෙන් පස්සේ මේ පුත්‍රයාට සුගතියක් වෙන්න බෑ. සග්ගගාමි, මග්ගගාමි මොනම කුසලයක්වත් පිරෙන්නේ නැහැ. ස්වර්ග ගමනක් වෙන්නෙත් නැහැ, මාර්ග ඥානයක් සම්පූර්ණ කරන්නත් බෑ. අනිවාර්යයෙන්ම මේ ජීවිතයෙන් පස්සේ සාමාන්‍ය කියන්නේ ඔළුව පල්ලයට කඳ උඩට තියාන හෙලකින් පල්ලකට අදින වගේ අපායට වැටෙනවමයි. වැටුණාට පස්සේ ඒ ඒකේ ඒ කර්ම දෙකෙන් ඔය දෙකෙන් බලවත් එකක් තියෙනවනේ. ලයිසුගත කරලා තියෙන ක්‍රමයට උඩම තියෙන එක තමයි ඉස්සලක් ප්‍රතිසන් දෙන්නේ. ප්‍රතිසන් දිලා ඉවරෙච්ච ගමන් ඉතුරු එකට වැටෙනවා. ඒ කියන්නේ වෙන අතරක් තියන්නේ ඒක හරියට කියනවනම් මාර්ග ඥානයක් තිබ්බනම් හොඳ පැත්තේ මාර්ග ඥානයට අතරක් නැතුව ඵල ඥානෙ අනිවාර්යයෙන්ම ලැබෙනවා. අකාලිකයි. ඒකටත් අනන්තරික කියලා කියනවා. ආනන්තරීය කර්මයක් තමයි මාර්ග ඥානය. අනිවාර්යයෙන්ම ඵල ඥානෙ ලබාගන්න. හැබැයි අකුසල කියන්නේ ආනන්තරීය කුසල කර්මයක්. මාර්ග ඥානෙ අවධාන චිත්තක්ෂණේ ආනන්තරීයයි. නැත්නම් පිරෙන අකාලිකයි කියලා. අකුසල පැත්තට වෙනකොට පස්සේ අර සඳහන් කරලා තියෙන විදිහට ඒ අකුසල කර්ම පහ නම් කරලා තියෙනවා. මම වැඩිම පියා බැරිම වශයෙන් ඒ වගේ බරපතල ගමනෝ තමයි ලැයිස්තුගත කරලා තියෙන්නේ. මේ ලැයිස්තුගත කරපු එකේ දෙක තුනක් කරලා තියෙනවනම් වැඩිම බරපතල එක තමයි මරණයත් එක්කම සිද්ධ වෙන්නේ. හැබැයි ඒකෙදි මේ සාමාන්‍ය හිතු බලමතත් කරපු නැත්තංගෙදී ආ මූණ බැලුවත් මැරෙන්න ඕනේ නම් නෑ අකුසලේ වෙන්න. ඉරරපු වෙලාවෙ ඉඳලා ඉවරලා මොනවාක්වත් නැහැ. ඉතින් මේ මොනම ප්‍රාණයක්වත් නැහැ. පෙම් ගතියක් මොනේ නැහැ. සම්පූර්ණ මේ වෙලාවෙ ඉඳලම ගෙවීම තමයි කරන්නේ. ඒක මේ අපායට මේ යන්න ඕනකමක් නැහැ. මෙලොවම අපායක් තමයි මේ මනුස්සයාට මේ කුසලයක් කියනකොට සුන්දර ජීවිතයක් කියනකොට සදාචාරයක් කියනකොට මහ බුදුම නොගැලපෙන ගතියක් වටේ. කොහොමද මම ඉතින් කරන්නේ දැන් මම ඉතින් කරගන්න තියෙන ටික ඔක්කොම උණයි මේ කරදර කරගෙන හමාරයි නේද කියලා. මොකද ඒක එක මේක පැත්තක් තියෙනවා ආනන්තරිය අකුසල කර්මයකින් මාර්ග ඥානෙ හෝ ස්වර්ග මාර්ග ආවරණය කරන්නේ එක ජීවිතයකට විතරයි. අකුසල කර්ම කරපු ජීවිතයකට විතරයි. ඊගා ජීවිතයකට පස්සේ කියන කර්ම ගෙවුවට පස්සේ ආයතරයක් පටන් ගන්න පුළුවන්. ආයතරයක් සුචරිත වර්ධනයකට යන්න පුළුවන්. අන්න ඒ වගේ ඉතින් මේ හැම කුස අකුසල වලම බරපතල මේකට තමයි ආනන්තරිය කියන නම වෙන කිසිම බරපතලකම නැහැ. අතරක් නොතබා අකුසල කර්මය. කපි වාද බ්‍රාහ්මණ අධිදෙනවා කර. කිපත් දාන පිළිගන්නවා. ඉන්ද්‍රජානක වරද්ද මුසුසුබ කතා කරන්නේ. ඒක ඒ කසි භාරද්වාජ සූත්‍රයේ ඒ බුදුරජාණන් වහන්සේ දැනගන්නවා ඒ කසි භාරද්වාජ කියන බ්‍රාහ්මණයට නිවන් දකින්න ශක්තිය තියෙනවා. ඉතින් ඒ නිසා බුද්ධ ඥානසේ අනුකම්පාවෙන් එදෙන්නේ වදිනවා. වැඩියට පස්සේ ඒ බ්‍රාහ්මණයා දැන් උඟාක් ඔය තියෙන කතාවක් තමයි මේ පෞද්ගලිකව පැත්ත කරලා අනුන්දර දෙයක් කාලා බණ භාවනා කරන එක හරි ආත්මార్థකාමී වැඩක්. හම්බ කරගෙන කාපල්ලකෝ අපි වගේ කියන එක ඉතින් කවුරුත් වගේ නොකිය කියන. එයි මොකටද ඈ? ඒ ඒක කියන්නේ ඉතින් ඔය කරගන්න දෙයක් නැතිකමද කරනවානේ ආත්ම කේන්ද්‍රී භාවනාවෙන් ඉතින් ගිහිල්ලා ඔය ඉඟාකක ජීවත් වෙනවා ඕ අපි ඔගේ කන්න බැරිද හම්බ කරමු කියන එක කියනවා. ඉතින් මෙතෙන්දී ඒක සරුවචාන්දේ බොහෝ ලස්සනට උත්තර දීලා කියනවා. ඉතින් බමුණ කියන්නේ මෙහෙමයි මේ මම දාඩිය මුගුරු දාගන්න. හරක් දෙන්නේ බැඳගෙන මේ අමු මහ පොළොව කඩාගෙන. බවාගෙන කුකුරුපත් කරනකොට ඔබ වහන්සේ පාත්‍රයක් කැඳලා මෙතන බමුණෙක් වගේ බලන් ඉන්න බත් ඉල්ලන්නේ ලැජ්ජ නැද්ද මේ අපි ඔක වැඩක් කරනවා කියලා වගේ නිකන් ඉංජියක් කරන බුදුදහමද කියනවා මමත් ගොවිතැන් කරනවා කියනවා. විදේශිකෝන කියන මොන ගොවිතැන දුමාස ගොවිතැන කියනවාද කියනවා සද්දා බීජං සති වෘත්ති පඤ්ඤාමේ ඵල යුග නංගල මගේ මේ සද්ධාව තමයි බීජය. සද්ධා බීජං තපෝ තපස මේ වර්ෂාව යුග නඟුල වශයෙන් පාවිච්චි කරන්නේ මේ ප්‍රඥාව සති පාල පංචරං පාචනං සතිය තමයි මේ නඟුල් ඵලකය කෙවිතයි දෙක මම මේකේ වපුරලා තමයි කන්නේ. මන්ට මේ කවදා හරි ශ්‍රද්ධාව නැති වුණොත් මට කවදාකවත් මගේ මහානකමක් නැහැ මුකුත් නැහැ. ඊට පස්සේ මට තපස නැත්තම්. කෙලස් තමන වීර්ය නැත්තම් මට කැනම ටික හම්බුනොත් ඉතුරු ටික හම්බ වෙන්නේ නැහැ. කබලිකාර ආහාර හම්බුනොත් ඉතුරු ආහාර හම්බ වෙන්නේ නැහැ. කියලා ලස්සනට දේශනා කරනවා මේ මම කරන කාරණාව. ඉතින්දී මේ බම්මයි ඥානවන්තයි බම්මට තේරෙනවා ඊට පස්සේ තේරිලිවලා කියනවා ස්වාමීන් වහන්සේ කිරිදුමුසු දියනමසු බතක් මේ මම හදාන ඇවිල්ලා තියෙන්නේ. කල්ලිකාරණේ වගේම නම්බුකාර නිසා දානේ වක්තිය පිළිගන්නේ. දෙදෙනෙක් කියනවා මම මේ දානේ ගත්තේ මගේ ಗುಣ කියලා වා. නැත්නම් මගේ ગાතා ગાතා සජ්ජායනාවට පස්සේ මේ ශ්‍රද්ධාව ඇති වෙන නිසා බුදුවරයෙකුගේ සත්‍යයන් වාසේ තමකට ඒ දාන කැපෙන. අර මේ කතාව කියලා තියෙන දෙන්නෝ නොදෙන්නෝ කියලා තියෙන දාණය මහත්ඵල මහානිසන්ත වෙන්නේ නැහැ. නමුත් සර්වඥාන්ත දේශනා කරලා තියෙනවා තමන්ගේ ಗುಣ ගායනා කරලා. යාර කරුණු ගන්නවලා ගන්න දාන්නේ සරුවත්යන්සර කැපනේ. ඒක නිසා සරුවත්යන්ස කියනවා මේක මාළුන් නැති දියක හෝ තනකොළ නිල් නැති පොළවකට හෝ දාන්නේ කියලා. ඉතින් බමුණ එතෙන්දි බය වෙනවා. බය වෙලා ඉවරලා සරුවත්යන්ස වැඩ ඉඳද්දිම අවසර අරගෙන ඒ සරුවත්යන්ස වෙන් කරපු ඥානෙ ගෙනිලා වතුරකට දානවා. දානකොට චිටි චිටි චිටි ගාලා හත් දවසක් පැලෙහිච්ච වතුර යකඩයක් ඉන්නට දාන්න වගේ චෝස් චෝස් චෝස් චෝස් දාලා පැයෙන් පටන් ගන්නවා. මුලින්ම ਸਰවඥාන්සේ කියන ඔය ආහාරේ වළඳන්න පුළුවන් කෙනෙක් දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කවුරක්වත් නැහැ. ඒ නිසා මාළුවෙක් හරි කෑවොත් මාළුවට අදින්න වෙනවා. නිල් තනකොළ වන්නොත් තනකොළත් මැරෙනවා. එතකොට බමුණට අර බුදුහාමුදුරන්ගේ කියවපොර ශ්‍රද්ධාව සත්‍ය ආදී දේ හොඳ තේරුම් ගන්න දැන් දෙලා දන ගහලා වැඳලා ඊට පස්සේ බුදුහාමුදුරෝ දාහනේ දුන්න කෙනෙකුට වාගේ බණ කියනවා. මම කිව්වට පස්සේ බමුණා සෝවන් වෙනවා. ඉතින් ඒක නිසා ඒකෙදි හොඳට පේන්න පටන් අර ගන්නවා. ඇත්තටම මේ කසී භාරද්වාජ ගොවිතැන් කරලා හම්බ කරනවට වැඩිය ඉතාලම දුෂ්කර හම්බ කරලා හම්බ කරන්න තියෙන පැවිදි වෙලා. ඒක නිසා අපේ ලොකු සාන්ති ඉන්නකන් කියේ මහාන උණ පළියට උපසම්පදා වෙච්ච පළියට තේරුණාට වෙන්නේ නැහැ. හැම වෙලාවෙම හම්බ කරන්න. හම්බ කරන්න කියලා කියන්නේ පැවිදි වෙනකොට සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා සිවුරු ගන්නකොට අපි ළඟ කොච්චර ශ්‍රද්ධාවක් පැවිද්දර කැමැත්තක් නැමියාවක් තියෙනවද? ඊයේ සත්‍යාව පිළිහුණොත් අනිකර තමයි මොකද කියන්නේ. මේ ශ්‍රද්ධාව දිගට ගෙනියන තපසක්. දිගින් දිගට දිගින් දිගට එන්නේ එන්නේ එන්නේ ඔය දස්සන, සවන, සමුල්ලේපන ආදී සංසාර ගයින් කරන්න ඕන. තමයි ප්‍රියමනාප දර්ශන, ප්‍රියමනාප සද්ද, ප්‍රියමනාප ඇසුර, ප්‍රියමනාප ස්පර්ශ පුළුවන් තරම් අයින් කරලා ඉතින් අර අරණ්‍ය වන සීනාසන වනපන්ත ආශ්‍රය කරමින් පැත්තකට වෙන්න. එතකොට තපස වෙනවා. පඤ්ඤාමේ යුගනංගල නිතරම සද්ධර්ම දේශනාව ඒ වගේම සත්පුරුෂ ආශ්‍රවකේ දේවල් වලින් මේ ලෞකික ප්‍රශ්න ප්‍රහාණය කරන්න. ප්‍රහාණය කළ මේ පැත්තට අරගෙන සත්‍යමත් වෙනවා. ඉතින් ඒ සතිය පිටුව ගන්න පුළුවන් නම් ගොවිතැන කියන එක මහලොත් නෙවෙයි. ඉතින් බොහොම අමාරුයි සතියෙන් වැඩක් නොකර ඉන්න එක. වැඩක් කරන එක සතියේ උංගදලේ කියන අතින් වැඩ කරන අමාරුයි කියලා. මොන්දම වැඩේ තමයි සතිය යුක්ත සුම්ම ඊට නිකන් ඉන්න එක තමයි අමාරුම දේ. බුදුහාම කියනවා ඔබ ගොවිතැන්පත් කරන එක ලේසි සතිය. පුළුවන් නම් නිකන් හිටපන්. අන්න එදාට තමයි බමුණට තේරෙන්නේ ඒක ලේසි නෑ. කරදෙන්දලා ගහන්නයි දෙල්ලම් කරන්නයි ඔක්කොම දන්නවා. කිලින් හිතගෙන නිකන් ඉන්න. අන්න හිතම තමයි ප්‍රඥාන්ත කරේ ලොකු මේකක් ඇති වෙන්නේ. ඉතින් ඒක ඒකදී මේ මට මට හරියට ওই ප්‍රශ්නේ මතුණා. මොකද ඒ තරම්ම මහන්සිලා වැඩ කරව කෙනෙක් මම. මේ අරණයට ආපු වෙලාවේ ඉඳලා තන්නේ ක්‍රම මට දොස් කිව්වේ නිකන් ආණ්ඩුවෙන් ඉගෙන ගන්න දීලා තියෙන උපරිමේ දක්වා මම ඉගෙනගෙන තිබුණා රජයට නායකයවල නැහැ කියලා. රජය මට නිකන් උගන්වපෙකට නායකයෙව්වේ නැහැ. අපි බහුල මිනිස්සු හරියට මහන්සි වෙනවා. දැන් මම නිකම්ම නිකන් ඉන්න රස්සාවකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම බලන්නෙත් නැහැ. හරි මේ මේ කියන්නේ මම ඒ වගේම අභියෝගශීලී ඉන්නේ මමත් මම හරියට චෝදනා එළට මම හිතුවේ කවුරු හරි ආවොත් කදී බාරද්ද කිව්වත් බණක් යනවා උදාන කාලවරෙන් කියලා හලෝ මම අපේ කෝල් එක කට් වුණා දැන් ආයෙත් හරි ඔය ඒකට අපිටත් තේරෙන මොකක් හරි හේතුවක් කියන්න පුළුවන් දෙහෙන් දෝෂයක්ද මෙහෙ දෝෂයක්ද නැත්නම් ඉබේම කට් වෙනවා මේ දෝෂයක් මේ දෝෂයක් ආ ආ ඉතින් ඒක මේ කතිපාරද්දාජ සූත්‍රය තමයි මතක් කර කර හිටියේ ඒක බොහොම සුත්ත නිපාතේ තියෙන බොහොම වටිනා සූත්‍රයක් ඉතින් ඒකෙදී මේ ਸਰවඥාන්සේ තමන්නාන්සේ ගුණ ගායනා ගාථා සජ්ජායනා කරා කියන එකයි කියන්නේ. මගේ ගුණ ගායනා කිරීමට ගාථා කිව්වට පස්සේ ඒ ගාථාව නිසා ඇතිවෙච්ච සත්‍යාවේ යමක් වෙනවා නම් ඒක මට ගැලපෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. එනිසා මේ මේ කාරණා ඔය අහපු ප්‍රශ්න නම් මේ සූත්‍රයේම ලියලම තියෙනවා. ඇයි එහෙම වෙන්නේ කියලා කියන්නේ. අවසරයි සයන්ස්. බුද්ධ සංසම්බුද්ධ සම්බන්ධව සිතක් කරගන්න සම්බුද්ධයන් දේශනා කරන රෝගේ රෝග සම්බන්ධ වෙනවා. අපිට රෝග කෙනෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ රෝග සම්බන්ධ කියලා බුද්ධයන් දේශනා කරා. ඒ පිළිවෙලට මහා සංඝරත්නය සීලයෙන් නිම කරගත් පිරිසක්. ඒකත් ඒ ගැටියේ චිත්ත වැඩ කරන්නේ බුද්ධාන පිළිවෙලට. නමුත් බුද්ධාන දෙයක් ඉදිරිපත් කර කසායමක් දුරවන්නේ මොකද ඒකේ තියෙන යෝක මේ මේ ප්‍රශ්නේ මේ මේ ප්‍රශ්නයක් මත වෙනවා මේ බොජ්ජංග සූත්‍ර පිළිබඳවත් බොජ්ජංග සූත්‍රවල තියෙන රෝග සුව කිරීමේ ශක්තිය පිළිබඳව අපේ ශාසන ඉතිහාසය පිළිබඳවත් ඇති වෙච්ච සැකයක් අරුවචන් වහන්සේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා තම තමන් රෝග වෙච්ච වෙලාවල් වල බොජ්ජංග සූත්‍ර දේශන ඇසීමෙන් ඒ ඒ රෝගේ ඒ ඒ තැන්වලම අන්තරස්දාන වුණා කියන එක ඇති නිසා අද අපි පොත්ජංග සූත්‍ර සත්‍යහනා කිරීම මේ යෝගීන් සදා කරනවා. ප්‍රශ්නේ මත වෙන්නේ මේ වගේ කෙලෙස් නිවාරණය කරපු පිරිසුදු සුවිසුද්ධ సంతාන ඇති සරුවත්යන් වහන්සේ වගේ කෙනෙකුට බොත්ජංගේ නැවත මතක් කරලා දෙන්න ඕනේ මොකද? නැත්නම් සරුවත්යන් වහන්සේ විසින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට බොත්ජංග මතක් කරලා දෙන්න ඕනකම මොකද්ද? වගේ කියන ප්‍රශ්නයක්. එනිසා මම හිතනවා ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන් කියලා මේ ළඟදී මේ ඔකට සම්බන්ධ සිද්ධියක් සිද්ධ වුණා. සිද්ධි සම්බන්ධ කියලා කියන්නේ ඔය කාරණාවට සම්බන්ධව ඒ මේ ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා මට කිව්වා පුළුවන් නම් බොජ්ජංග සූත්‍රයෙන් බණ කියන්න කියලා. ඊට මං කදී අපි නිතරම වගේ කියනවා විශේෂයක් නැහැ කියලා. ඊට පස්සේ ඇයි කියලා වර පස්සේ කිව්වා ඒ විශ්වවිද්‍යාල උපාධිත හරි නැත්නම් ඒ අතිකාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් මතක් කරයි කියලා ඕකේ කවදාකවත් සරුවත් යනවා කියලා බොජ්ජංග අහලා රෝගසෝවීමක් උනේත් නැතය. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට උනේ නැතය. මහා මොග්ගල්ලාන ස්වාමීන් නැතේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ බොජ්ජංගේ ඇහුවේ රහත් වෙන්න ඉස්සරලයි. ඒක නිසා මේක සූත්‍ර උනා. ඒ නිසා රහත් වෙන්නේ නැත බුදුරජාණන් වහන්සේට බොජ්ජංග අවශ්‍ය වුණේ චුන්ද ස්වාමීන් වහන්සේට පාඩමක් උගන්වන්න දෙන්න. ඒක බුදුරජාණන් වහන්සේ සුවයක් සඳහා නෙවෙයි කියලා ඉතාමත්ම විචිත්‍රව බණක් කිව්වා මොකද කියන්නේ කියලා. මොකයි එහෙම මොනක්වත් අපේ පොතේ ඇත්තේ නෑ බුදුරජාණන් වහන්සේ චුන්ද සාන්තර කිව්වා ප්‍රතිබන්දු කියන්ත බොජ්ජංගාටි චන්ද මට බොජ්ජංග ටිකක් කියන්නේ කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට සර්වඥාන්සේ දේශනා කරනකොට මහා කාශ්‍යප මහ රහතන් රහත් වෙලා ඉදී මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා දවස් හතෙන් රහත් වුණා ඒ නිසා ඒක මේ මෙහෙම වෙන්න බෑ කියලා මගේ අදහසක් මම ඉදිරිපත් කරා හැබැයි ඒකට ඉතින් පිටිට සාර කරුණ නෑ නමුත් ඒක කිච්චි මේ අන ප්‍රශ්නේ ඇයි ඒ රහත් වුණා නම්, සරුවඥ වුණා නම්, පවදුරටත් උන්වහන්සේලාට මොකටද මේ බේද? උන්වහන්සේලාට මොකටද මේ ධර්ම කරුණ මතක් කිරීමක් කියන වගේ ප්‍රශ්නයක්. නමුත් එතකොටම සාමාන්‍ය තර්කකින් ලහන්න නම් එහෙනම් රහත්නාගේ මොකටද ලෙඩ වෙන්නේ? නෑ වෙල නොවිනේද? සරුවඥාන්ත ලෙඩ 12ක් ආ. මහකාශ්‍යප මහරහතන්ගෙටත් ඕකේ තියෙනවා. කමනීයං යාබනීයං නබන්තේ කමනීයං නයාබනීයං සානකට යැපෙන්න බෑ. දරන්න බෑ. මේක අඩු වෙනව නේද කාටද? නෑ ස්වාමීන් වහන්සේ වැඩි වෙනවා. ඒක කෙලිම කියනවා. පටික්කන්තේ නෝ අභික්කන්තේ කියනද අභික්කන්තේ වන්තේ නෝ පටික්කන්තේ. බහින්න තමයි නගිනවා කියලා. මේ සරුවත් යන දේශනා කරනවා මේකට හොඳ දිරව ගන්න පුළුවන් නැත්නම් දරා ගන්න පුළුවන් උත්තරයක් ඒ බුරුම අර්ථකතනේ තියෙනවා. බුරුම අර්ථකතනේ සඳහන් වෙනවා සත්‍තිස් පෝධිපාක්ෂික ධර්මවල කිසිම තැනක පස්සද්ධි චෛතසිකය ගැන සඳහන් කරන්නේ පස්සද්ධිතයිසික සඳහන් කරන එකම තන බොජ්ජංග ධර්ම විතරයි. එනේ පස්සද්ධිය තමයි කාය චිත්ත සංසිද්ධි වීම ඇති කරන්නේ. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, මනෝ පස්සද්ධි වශයෙන් සඳහන් කරලා තියෙනවා. පස්සද්ධිය කියලා කියන්නේ තරුණ ප්‍රීතිය, මොදනේ ප්‍රීතිය ඇති කරලා, ප්‍රීතියෙන් සුඛය ඇති කරලා, දුකෙන් පස්සද්ධිය ඇති කරලා පස්සද්ධ කායෝ පස්සද්ධ කාය තමයි ඇත්තටම සමතයක් ඇති කරන්නේ. හිතේ කයේ සමතයක් ඇති කරන පස්සද්ධිය නිසා. ඒ නිසා මේ රෝග සුව කිරීම සඳහා මූලිකම අවශ්‍ය කරන චෛතසිකය කියන්නේ පස්සද්ධිය කියලා සංසිඳීම. ඒ සංසිඳීම සඳහන් වෙන්නේ එකම තැන බොජ්ජංග ධර්මවල. ඒකේ තියෙන්නේ සත්‍ය ධම්මවිචේ විරිය පීති පස්සද්ධි. ඒ පස්සද්ධි චෛතසිකයට ගියාට පස්සේ අර මොනම උපේක්ෂාවක් වගේ ඊටත් වැඩිය බොහොම ප්‍රීතියත් මණ්ඩේ ප්‍රීතියත් සාරේ ප්‍රීතියත් මේ මේ ගොබේ මදේ වගේ තමයි පස්සද්ධියට ගියාට පස්සේ පුදුම සංහිඳියාවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ සංහිඳියාව තමයි මේ අර එලාට කෝප වෙලා තියෙන ධාතු සම කරනවා. වාපිච්චෙම සම කරනවා. ධාතු කෝප සම කරනවා. හිතේ තියෙන වික්ෂිප්ත ගති සම කරලා නිකන් හරියට මේ මඩ සහිත වතුර කලයකට ඉංගිනේටයක් දැම්මා වගේ අර ඉංගිනේටයට ඔක්කොම ටික උරාගෙන ඉංගිනේටේ අඩියට බහිනවා. බැදියට පස්සේ කලයේම වතුර මේ සංසිඳන බොන්න පුළුවන් විදිහට සංසිඳන ගතියක් ඇති වෙනවා. ඉතින් ඒකෙදී සරුවච්චන් වහන්සේගේ මේ බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වෙලා සම්බෝධියට පත් වෙන වෙලාවේදී මෙව උපදීම මට්ටමේ නිතිබුනේ. සම්පූර්ණ ඥානය සාක්ෂාත් කරන වෙලාවේදී මේ සතිය ධම්ම විචය ආදී දේවල් යන්න පුළුවන් ඉහළම මට්ටමට කියලා ඒක රස වෙලා තිබුණා. බොජ්ජංග ධර්ම හතම එක චිත්තක්ෂණේ පහළ වෙනවා. ඊට පස්සේ හම්බ වෙන ආර්ය අෂ්ටාංග මාර්ග අටම එක චිත්තක්ෂණේ පහළ වෙනවා. එතකොට ඒකේ උපරිම ශක්තිය. ඉතින් ඊට පස්සේ නැවත නැවතත් එක එකක් පහළ කරගන්න පුළුවන්. තව කවුරු හරි මතක් කරනකොට අර හොඳතෝම පිරිච්ච චිත්තක්ෂණේ මත හිතට මතු කරලා දෙනවා. ඒක මතු කරලා දෙනකොට දෙනකොට නැවත නැවතත් ඒකේ තියෙන මේ සුවකිරීමේ ශක්තිය පෝෂණය වෙනවා. හිත එකතෙන් වෙන ගතියක් එනවා. ඒක හරුවත් යනංශේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා. මයා සම්මදක්කාසෝ භාවිතෝ බහුලීකතෝ මම මනාවකට දක්වන ලදී මම භාවිතා කරන ලදී මම බහුලීකත කරන ලදී කියනකොට අහගෙන ඉන්න කෙනාට උනත් ඒ ਸਰවඥාද පිහිට කරන ධර්මයේ සංගය පිහිට කරගෙන උපරිමයට Taman පස්සද්ධිය අත්දකපු අවස්ථාවට හිත යනකොට හිත විසින්ම කය විසින්ම කය කය සුව කරගන්න හිත හිත සුව කරගන්න තත්ත්වයකට එනවා. ඉතින් ඒක ඒ විදිහට තේරුම් ගන්නවා මිස මේ රාත්‍රුවට පස්සේ බොජ්ජංග ධර්ම අවශ්‍ය නැහැ කියලා එහෙම මේ සාමාන්‍ය අර්ථකථන නම් ගන්න බෑ. අනිවාර්යයෙන්ම රහත් වුණාට පස්සේ ලෙඩ වෙනවා. ඒ රහත් වුණාට පස්සේ බෙහෙතුත් කරනවා. රහත් වුණාට පස්සේ මේ සිතාන්ති තවත් ඒ වගේ අනුකම්පාවේ මෛත්‍රියෙන් ඉන්න කෙනෙක්ගේ කරුණා මෛත්‍රියත් වැඩ කරනවා පිළිතක් වැඩ කරනවා. ඒක නිසා මේ අපි හිතාගෙන ඉන්නවනම් ඒ බුදු වුණාට පස්සේ වෙනමම කෙනෙක් කියලා ඒක කපල දාන කියලා සරුවත් යන දේශනා කරේ මම බුදු වුණත් මිනිසෙක්. මිනිස්සුන්ට තියෙන සාමාන්‍ය මේ පරිණිබ්බාණයටපත් වෙනතේ මේ කයට හම් වෙන බඩක ඉන්න දිගච්චා පිපාසා ওই වෙහෙස ගති කොන්දේ අමාරු ඉසේකට දිගටම තිබිලා තියෙනවා. හැබැයි අර රූප සත්‍යක භාවනා අරූප සත්‍යක භාවනා කරපු නිසා බොහෝ දේවල් උන්වහන්සේට අර හතර ඉද්ධිපාද වැඩුව කෙනෙකුට යට කරන අඹාගෙන මැඩගෙන යන්න පුළුවන් ශක්තිය තිබුණා. නමුත් ඒක එහෙමම ගියේ නෑ. අවශ්‍යතාවයක් වුණොත් කාට හරි ඊට වීම සඳහා දුරගමනක් කරන්න ඕන තුන්හන්සේක මැඩගෙන ගිහිල්ලා ඒ කටයුත්ත කරනවා. නමුත් සාමාන්‍ය වෙලාවවල මතුවෙන්න ගන්නවා. අයියේ ස්වභාවය මතුවෙන්න ගන්නවා විශේෂයෙන්ම පරිනිබ්බාන සූත්‍රයට යනකොට ජජ්ජරසගතන් කියලා කියන්නේ මගේ කය ආනන්ද දැන් දිරු බර කරත්තයක් වගේ. ජරබර ජරබර තමයි මේක නඩත්තු කරන අමාරු. මේක නතර කරන්න ඕනේ. ඒ තරම්ම මනුෂ්‍ය ශරීරයකට ආවේනික වූ කුරුළු කැදල්ලකට ඇවිල්ලා කුරුල්ල වැටෙනවා වගේ පණු කැඩල්ලට පණු වැටෙනවා වගේ මේක ලෙඩම තමයි. ඒ නිසා බුද්ධංග සූත්‍රයේ තියෙන මේ තෙද සුසුද්ධ సంతානෙ තිබුණයි කියලා අඩුවක් නැහැ. මොකද සුසුද්ධ సంతානෙ කියන එක හැම වෙලාවෙම පවතින දෙයක් නෙවෙයි. අවශ්‍ය වෙලාවට යන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය වැඩක් කරනවා. එතකොට මේක අයේ දහත පහළ වෙනවා. වෙහෙස පහළ වෙනවා. ඒ පහළ වී අර වගේ තව කෙනෙක්ගේ මෛත්‍රී ඥාන කම්පාවකින් උපස්ථානකින් විදිත්තිකකින් කොච්චරද සංසිඳෙන්නේ මම දැන් ප්‍රශ්නෙට චෝගෙක් ඉන්නවා ඔව් ඒක තමයි අද අපි බලාපොරොත්තු වෙනවා ගිහිල්ලා අදත් පොත්ජංග සූත්‍රය සජ්ජායනා කරන්න ඉතින් මේ මේ මහත්තයත් ඉන්නකම් කෙරුවේ අනුන්ට සුව කරන එක තමයි නමුත් දැන් වැඩක් නැහැ මම ඉන්නකොට කොච්චර දෝ කිව්වා අනුන්ට සුව කරන එක වැඩක් නැහැ අපිට තියෙන්නේ සුව වෙච්ච වෙලාවක වහවා භාවනා කරලා වැඩි කර කරගන්න එකයි ඔබ වැටුණට පස්සේ දැන් ගුරත් ඉවරයි ක්‍රමෙත් ඉවරයි. දැන් ඉන්නේ අනික කෙනෙක් කියලා පිළිත් කියන්නේ. ඔබ මේ ගුරු සූ කරන එක නම් ඔබට ඕනේ ඒ කතාව ඕනේ නැහැ. අපිට පුළුවන් වෙලා අපි කරන එකයි තියෙන්නේ. ගුරු ගිර්වාණද සූත්‍රයේ බොජ්ජංග වලට වැඩිය වෙනස් ස්වරූපයක් තියෙන්නේ. ඒක දස සංඥා වශයෙන් දීලා තියෙන්නේ. සාමාන්‍ය ඔය ඔය වෙලාවල් වලට පාව දෙකම පාවිච්චි කරනවා. අපිට එකපාරක් මත මතකයි මේ සංඝයා 21 නමක් හිටියා. මම ඔතෙන් මල් මල් පූජා කරන්න ආවට පස්සේ ලොකු සංහසේ මතක් කරලා කිව්වා මේ ඔක්කොම ලෙඩ වෙලා. මේ කුතිය ලෙඩ වෙලා. මේ කුතිය ලෙඩලගේ ඉලක්කම් ගණන් කරලා කියලා මමත් එක්ක 11 නමක් ලෙඩ කියලා. ඉතින් ඒ නිසා බොහොම වටිනවා මේ නමල එකතුලා ගිරිමානන්ද ටිකක් කියන්නේ. ගිරිමානන්ද පිරිස් කියන්නේ කියලා කිව්වා. එතකොට ඒ අර බොජ්ජංග වලටත් වැඩිය හොඳයි කියලා ඊට පස්සේ තමයි ධම්මසිරි සාන්තය යෝජනා කරලා හැම මේ මේ අටවක දවසකම දැන් අපි ගිරිමානන්ද සූත්‍රය සජ්ජායනා ඒක නිසා ඒ වයිදී අර නිවන් දකින්නකම්ම වැඩ කරගෙන ගිය ක්‍රමේ වගේම තමයි පරිනිබ්බාණයට යනකම්ම මේ ජීවිතේ චක්‍ර කරකැවෙනවා. රූප ධර්ම වල චක්‍ර කරකැවෙනවා, නාම ධර්ම වල චක්‍ර කරකැවෙනවා. ඒකට ලෞකික ධර්ම තමයි හුඟක් උදව් කරන්නේ. ඒව අමතක කරලා බෑ. අර නැගී නම් නිමානන්ගේ තියෙන හුඟක් වෙලාවට ඒව ඒ වෙලෙ නැවි නැවි පරිදලා ඉතිලා ඉතිලා යන්නේ නැහැ. අන්තිම මෙවලකට පිටට ආවේගයක් ඇති නැහැ. ඒ ඒ බොද්ධංගෙත් එහෙමයි. අහන කොටයි අර්ථ මේ සත්‍යයනා කරන කොටයි වගේ මේ බොජ්ජංග ධර්ම සිහිපත් කරනකොට මේ මේ සත්‍ය කියලා කියන්නේ මේකය ධම්මවිචය කියලා කියන්නේ මේකය වීරය කියලා කියන්නේ මේකය කියලා කියනකොට අර නිකන් උන රෝගියාට දාඩිය දාලා උන විසි කරලා බඩගින්න ඇති කරලා දෙන්නේ. ඇඟ කර්මන්නේ කරලා දෙන්නේ. දාඩිය දැමන උන බයි. ආන්නේ වගේ ගතියක් වෙනවා. හැබැයි ඒකට හරියටම එල්ලෙම තියෙන. ඒ එල්ලේ තියනවා කියන්නේම සති සම්පෝඥන්නේ. ඊට පස්සේ ඒතියෙදි මේ ලෙඩ රෝග තත්ත්ව තියෙදි කාගෙන මේක අහගෙන ඉන්න ඕනයි කියනකොට ධම්මවිචේ සම්පෝඥංගේ එන්නේ වයි එතකොට මේ වචනෙන් වචනයට වචනෙන් වචනයට තේරුම් ගන්න බෑ ඊට පස්සේ විරිය එන්න ඕනේ එතකොට තේරෙන පටන් අර ගන්නවා මේක අර උණු කරන ගතිය දාඩිය දාලා ඇඟේ යන්තම් ප්‍රීති පහළ වෙලා පස්සද්ධියට ආවට පස්සේ තමයි තඩමාරු සිද්ධ වෙන්නේ කෙලෙස් ධර්මයේද විස බීජද ධර්මයේද ඒකෙන් අර යම් බීජයකට පස්සද්ධියශිකේ ජය ගත්තා නම් ඉතින් ඊට පස්සේ සමාධි උපේක්ඛා තමයි. සමාධි උපේක්ඛා කියලා කියන්නේ ලෙඩේ ඉවස ගන්න පුළුවන්. යාප්‍යයි. ඊට පස්සේ යාප්‍ය මට්ටමට අරන් දෙනවා. ඊට පස්සේ මානසිකත්වේ වැටෙන්නේ ලෙඩ තාම තියෙනවා කයි. අර මේක නම් මේ සූත්‍ර වල තතිවන්තර දහපේ. එතනම ලෙඩ රෝග දුරු වුණා කියන එක තමයි සඳහන් වෙලා තියෙන්නේ. හොඳයි දැන් අපි වෙලාව 9 බවට පත් වෙලා කියනවා. ඒ නිසා අපි සාකච්ඡා නැතර කරන්න හදන්නේ මේ පැත්තේ මොනවද කියන්න කරන්න තියෙන දේවල් තියෙනවා නම් අපිට අහුම්කම් දෙන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි මෙතනින් නතර වෙනවා. ත්වන් සරණයි. ආදි සාදු